අන්තරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද පුරුදු පරිදි දවසේ ධර්ම දේශනාවටයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පාත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉත්තකේ මාළුන්ක පුත්ත දිත්ත සුත මුත විඤ්ඤාතේසු ධම්මේසු දිත්තේ දිත්තමත්තං භවිෂ්‍යති සුතේ සුතමත්තං භවිෂ්‍යති මුතේ මුත මත්තං භවිෂ්‍යති විඤ්ඤාති විඤ්ඤාත මත්තං භවිෂ්‍යති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් දවසට උද්ෘතයක් ලබා ගත්තේ දවසේ ධර්ම දේශනාව සඳහා උද්ෘතයක් ලබා ගත්තේ අපි ඉස්සරහින් තියාගත්තේ මාළුක්‍ය පුත්‍ර සූත්‍රය ඒකදී සරුවචන් වහන්සේ මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට ඒ ඒ අවස්ථාවේ ඒ ඒ ඉන්ද්‍රියන් සම්බන්ධ කරගෙන කෙලස් නූපදිනා හැටිත් උපදිනා හැටිත් බලනකොට මේ බණහපු කෙනාට විශාල ප්‍රදේශයක කෙලස් උපදින් නැති බවත් ඊටාම පුංචි ප්‍රස්තාවක් ලබා කෙලස් උපදින බවත් අන්නේ කෙලස් උපදින තැනට අවධානය යොමු කරගෙන හිටියොත් නැත්නම් ඒකට අප්‍රමාද වෙලා හිටියොත් ඒක පිළිබඳ සත්‍යමත් වෙලා හිටියොත් දවසක ඒ එතන එතන උපදින ඒ කෙලෙස් නොයිපදනවන ආතුරු තත්ත්වයකට නොඋපදවනවා උපදවනවා සුළු තත්ත්වයකට ගන්න පුළුවන් ඒක සඳහා ඒකේ නා කොච්චර ෆ්ලෑෂ් ලයිට් උඩ කොච්චරක් අතවාසියට සතිය තියාගෙන ඉන්න ඕනද කොච්චරක් කෙලෙස් උපදින්න ඉස්සර වෙලා දැන් මෙන්න මෙතනයි කෙලස් උපදින උල්පත කියලා දැනගන්න ඕනද දැනගෙන ඒකට ප්‍රතිපදාව පිළිපැදිය යුතු ආකාරය දැනගත්තොත් කෙලස් හරීම දුර්වලයි යම් කිසි කෙනෙක් ඒ වෙනකොට වඩලනද සතිය නැත්තම් ඒ වගේ මේ කෙලස් උපදිනා වෙලාවේ අන්‍ය විහිතන එහෙම හිතන හිතමින් ඉන්නවා නම් එහෙම නැත්නම් ඒ කල යුතු ප්‍රතිපදාව හැටියට හරියට ඊතලෙන් හරියටම ටිකට විදිනා වගේ එකට විද ගන්න බැරි වුණොත් කෙලස් බලවත් වෙනවා. බලවත්ලා මේ පුරුෂයාව, මේ ඉත්‍ත්‍යාව ඉතින් අනේක දුක් කන්දරාවකටපත් කරනවා. මුඛේ නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ ජීවිතයේදී මරණය ඉස්සෙල්ලා තමන්ට උපදින උපදිනා ඒ කෙලෙස් තැකීමෙන්මයි නිවන් දකින්න පුළුවන් කියන தත්ත්වය දැනගෙන ඒ කෙලෙස් උපදිනා එක කොයි වෙලාවෙ සිද්ධ වෙනවා හරියට අන්න ඒකට එල්ල වෙන්න එල්ල කරන්න තමයි අපි අර ඊයේ ගත්ත ගාථාව හැටියට නසෝ රජ්‍යතු රූපේ සද්දේසු සද්දං සුත්තව පටිසතු යම් වෙලාවක අපි Tamanගේ නික්ලේශී භූමිය දැනගෙන නිර්මල භූමිය දැනගෙන ക്ഷേම භූමිය දැනගෙන එතන ගත කරද්දී හිත අමෝරාවේ ශබ්දයකට ඇදලා මේ නිදර්ශනයක් මේ කියන්නේ එහෙම යන වෙලාවේදී ඒ සද්දය අභිරමණය කරන්නේ නැත්තම් නසෝ රජ්‍යතුරු සද්දේසු සද්දම් සුත්වා පටිච්චතෝ මේ සතිය තිබුණ නිසා තමයි මට මේ මගේ පතේ එහෙම නැත්නම් මගේ පෙතේ අපි කියමු සක්මන් පෙතේ කියලා ඇවිදින මේ මම මේ සද්දට ඇදලා ගියේ ඒක දැනගත්තේ මේ කයේ තිබුණ හිත දැන් කනට ගියයි කියලා දැනගත්තේ සතියෙන් තමයි ඒ දැන ගැනීම හරි වටිනවා. නමුත් ලෙඩේ දුරදි කරන යන්න කෙලස් මුල් නොබැස ගන්න නම් සද්දන් සුත්වා පටිච්චසතෝ සද්ද ඇහෙනකොටම තද්දේ අභිරමණය කරන්න එපා. ඒ වෙනකොට සතිය පිටවන්න. විරත් චිත්තෝ වේදේති තංච අජෝසති න අජෝසති ඉති. සද්දේ අහනවා. හැබැයි මේ සද්දේට මනාප වෙච්ච වෙලාවක අනේ මටයි මේ සද්දය හම්බුනේ කොච්චර හොඳද කියලා හෝ නැද්ද කි මේ සද්දේ නිසා මගේ සතිය කරනවා කියලා හෝ සත්‍ය පිළිබඳව ඒ විනිශ්චයකට එළඹෙන්න යන්න එපා. ඒක තමයි අපේ ශික්ෂාව කියන්නේ. විරත් චිත්තෝ වේදේති තංච අජෝසන තිට්ඨති. ඒකට බැහැ ගන්නත් එපා. කවුද මේ ශබ්ද කිව්වේ ඉත්‍ත්‍යාවද්ද පුරුෂයේද ළඟට එන සත්‍යයද්ද දුරට යන සත්‍යයද්ද ආදි වශයෙන් ශබ්දේ ව්‍යංජනන ව්‍යංජන හොයන්න යන්න එපා ව්‍යංජනන ව්‍යංජන හොයනවා කියන්නේ ශබ්දය අපිටමනේ කරනවා කියන්නේ ශබ්දයට දැස ගන්නවා කියන්නේ එතෙන් ශබ්දේ පිළිබඳ ඇතුළටක තව පටන් ගත්තා ඒකෙන් ඉතින් පස්සේ බිරත කතාවක් එනවා ඉතින් මෙතන කියන්නේ අජෝස තික්තති දැස ගන්න එපා එතකොට ශබ්දේ ඇහුණත් වේදනාවක් මනාප හෝ අමනාප විදිය වේදනාවක් ඇති වුණත් ඒකේන මේ හිතක් වැඩ කරන හැටි මේ Tamange පෙතේ සක්මන් කරනකොට බොහොම මධ්‍යස්තව කෙලස් නැතුව අමාරුවෙන් කඹේ යවිදින වගේ යන්න පුළුවන්. ගියාට මගේ හිත මෙච්චර සිල් ගත්ත මේ හිත මෙච්චර භාවනා කරන හිත අර කෙලස් පර සද්දෙට ඇදලා යන්නේ අරිට මනමේ විසව තමන්ගේ කසාද බඳපු ස්පෘහා ඉඳද්දී අර සටනේදී වැද්දට කඩුව දෙනවා වගේ. සෝම්පුසාම්පුරුෂයාට කපුව දෙනවා වගේ. බඳපු මිනිස්සයා කඩුව ඉල්ලනකොට එයා කපුව දෙනවා. ඒ මනුස්සයා කපුව ගන්න පමාවට වැද්දා මේ පුසාම්පුරුෂයා යට ගෙරුවට පස්සේ වැද්දා අතර කඩුව දෙනවා. ඉතින් ඒකට මොකද වෙන්නේ කියලා ආය අහන්න දෙයක් නැහැ. පිරිමේ කොච්චර රණ්ඩු කරුවත් කඩුව තියෙන ගෑණියක් තියෙනවා. ඒක උඟක් පිළිමි දන්නේ නැහැ. අන්ත පිළිවෙරන්දු කරන්නේ ගෑනුන්ට වෙන්නමයි. එතනයි තියෙන ප්‍රශ්නේ. කෙසේ නමුත් කඩුව දෙන්නේ මස්සද්දට. අර සූසට කලාවන් දැනගෙන පළවෙනිය වෙච්ච මනමේ කුමාරයා ඉහිලෙල කැබෙල්ල. ඒ වගේ මේ සක්මන් කර කර ඉන්නකොට මේ Tamanta උරු Tamanගේ නිජ භූමිය එහෙම නැත්නම් ගෝචර භූමිය එහෙම නැත්නම් නික්ලේශී භූමිය තියෙද්දී මේ හිත යන හැටි මෙන්න මේක දැක්කනම් එතකොට යා සද්දෙත් අහනවා. වේදනාවකුත් විඳිනවා. කීයතිනෝ පචියති යා කවදාකවත් මේ කෙලෙස් පැහැරවන්න දෙන්නේ මෝරන්න දෙන්නේ ක්ෂය කළා. මගේ හිතත් කදාකවත් මේ මගේ සුභසිද්ධියට විය වැඩ කරා. කටු ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ වගේ ඒක අදින්නෙම වැඩි කෙලෙසි කියන තැනට ගියාට පස්සේ নানা ප්‍රකාර නිදහසට කරුණු දුන්නට ඒක සිද්ධ වෙන වෙලාවේ දකින්නවනම් ඒකේනාර තේරෙන පටන් ගන්නවා අභාවිත මනසක් නැතුව භාවිත මනසක් නැතුව අපි මේ සංසාරේ ආපු ගමනේදී අපිට අපි අහිංසකයි කියලා පේන්න තිබුණාට එයා කරන මේ හිත කරන වැඩ ටික එහෙම නැත්නම් හිත අදින තැන බැලුවොත් ඇදලා යන තැන බැලුවොත් කෙලෙසින්මයි අදින්නේ වැඩි කෙලෙසිය තියෙනසන්ට ඇදලා යන්නේ ඌඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ ඌ කැමති නැහැ කොට්ටේ උඩ ඉන්නේ ඒක හරි වියලි උන්ට ඌට ඕනේ තෙතමනේ. ඌට ඕනේ අන්ධකාරය. ඊට අපන් අපේ හිත. කෙලෙසක්මයි යදින්නේ. අන්න ඒක දැක්කම කෙනෙකුට තේරෙයි Taman කොච්චර අසරණද අනාථද මේ සිද්ධිය නොදැක උහි රූප බලන්න හරිනවා. උහි ශබ්ද අහන්න හරිනවා. ගන්ධ රස පහස විඳිනවා. හදිසියකදී ගන්න ඕන හිත දන්නෙත් නැහැ. බලන්නද සතියක් ඇත්තෙත් නැහැ. ලෑස්තිලා යන්නෙත් නැහැ. ලෑස්තිලා ගිහිල්ලා අවස්ථාව ආපු වෙලාවේදී මේ හිත කලින් සැලසුම් කරපු ක්‍රමයකට වැඩි කෙලස් තියෙන දිහාට අදිනවා දැක්කෙත් නෑ දැක්ක. දැක්ක පශ්චාත්තාප නොවි මේ සිද්ධිය දිහා මේ හිත මගේ නෙවෙයි මේ හිත මම නෙවෙයි මේ හිත මගේ ආත්මය නෙවෙයි කියලා බලනවා කියන එක කොච්චරක් වුණ කරන්න වෙයිද? කොච්චරක් වශී කරගන්න වෙයිද මේ සිද්ධිය දිහා බලලා එතකට තේරෙයි මේ හිතම තමයි ඔක්කොම ගාව තියෙන්නේ. මේ හිතේ මේ ගැහන පිළිවිගමක් මේ හිතේ බෞද්ධ බෞද්ධකමක් මේ හිතේ පැවිදි උපැවිදි ගතියක් මේ හිතේ උපසම්පදා වේලාද නැද්ද කියන ගතිය මොකක්වත් නැහැ. එකම චිත්ත ඥාන ධර්මයකට වැඩ කරන්නේ. අන්න ඒක දැක්කට පස්සේ තමයි තේරෙනවා මේක තියෙන භයානකකම. එහෙම නැත්නම් මේක තියෙන අසරණ ගතිය. මේක තියෙන අනාථ ගතිය තේරුම් ගත්තට පස්සේ ඉතින් හුඟදෙනෙක් හිතනවා මේක දක්ෂින දක්ෂින රූපේ දක්ෂින දක්ෂින සද්දේ දක්ෂින දක්ෂින දේ බලන්න ඕනේ කියලා. නෑ ඒක බුදුහාමුදුර කරලා තියෙන්නේ. අපි දැන් බුදුචානන්සේ සාක්ෂියක් දෙන එක විතරයි කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ සක්මන් කරගෙන ඉඳලා මගේ හිත ගියා. ඒ නැත්තම් පරියන් කියනකොට මගේ හිත ගියා. යන්නකොටම එක්කෝ ඒ සද්දේ අංග ප්‍රත්‍යංග බලනවා. ව්‍යංජන අනුව්‍යංජන බලනවා. ඒක ද්වේෂ කරනවා. ඒක රාග කරනවා. එතකොට මට මතක නැති වෙනවා මම ඉඳගෙන භාතිමට බාපු කෙනා නේද මේ සද්දයක් අල්ලගෙන කොහෙද යන එකක් අල්ලන්න මේ ගැටෙන්නේ කියලා. එහෙම ගියදී බුදුහාමුදුරුවෝ මේ මානුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ තිබු බණ අහලා දැන් සද්දයක් එනකොටම පමාන වෙයි අප්‍රමාදීව තමන්ගේ ඉන්ද්‍රිය මාරු වෙච්ච බව. නැත්නම් මෙතෙක් තිබුණු විඥානය කාය විඥානය සෝත විඥානය බවට පච්චච්චි බවපත් වෙනකොටම දන්නවනම් එයාට කියන්න බලන් ගන්න සද්දය තමයි අහන්නේ. මනාපයක් හෝ අමනාපයක් තමයි පහළ වෙලා තියෙන්නේ. හැබැයි මම දන්නවා. මේ සිද්ධිය තමයි ඒ සද්ද එයා ඒ වෙලාවේ නොකරත් මගේ හිතේ තියෙන නොකෑමනා දහබදුරා පට්ටබඳුර ගතිය ඔච්චර තමයි. යන්නෙම කෙලෙලට. උඩල කොට උඩ තිබ්බා වගේ. ඉතින් අර සද්ද කරපු නිසා අර මිනිස්සයා යන්තම් අර බුදුබණක් සාක්ෂි කරලා පෙන්වන්න පුළුවන්. මෙහෙම තමයි වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ වේබුසයාඩෝ උරුමයේ ඔය මහසීසාරද ස්වාමීන් වහන්සේත් එක්ක සමකාලීන හිටපු ස්වාමීන් වහන්සේ බොහොම අප්‍රසිද්ධියේ ඒ සම් තමයි ඔය ගෝහින්ක භාවනා ක්‍රමයට සම්පූර්ණ ආශිර්වාද කරේ. එසසු ගතික් නෙවෙයි. හරියට මේ නිකම්ම නිකම් අපේ වගේ හුදු ආනපාන විතරක් කරලා රහත් වෙච්ච උත්පන්නාචේ නමක් කියලා එවකට හිටපු බොහෝ දෙනා විශ්වාස කරනවා. උන්වහන්සේ සඳහන් කරන මේ සාමික භාවනා කරනකොට ඉඳපු ගමන් කෙනෙක් අහිනවා. එතකොට Tamanට ඒ කයින කෙනා පිළිබඳ තරහක් එනවා. එහෙම නැත්නම් කැස්ස නිසා මගේ සත්‍ය කැඩනවා කියලා හිතෙනවා. ඉතින් ඒකට ඒගොල්ලෝ ප්‍රශ්න නගනවා මේ ශාසු උත්තර දෙනවා. එතකොට කියනවා ඒ ස්වාමීන් වහන්සේ මගේ සතිය කැස්සටත් කැඩෙන සතියක් කියලා හිතාගන්නේ කියලා. කවදා හෝ භවනා කරලා මම මගේ සතිය වඩන කැස්සට වැස්සට කැඩෙන්න සතිය බාටපත් කරගන්න ඕනේ. මේ කැස්සෙන් තමයි මේ වැස්සෙන් තමයි මේ මැස්සගෙන් තමයි මට තේරුනේ මගේ සතිය මැස්සටත් කැඩෙන. කැසරක් කැ. පැසරක් කැ. මහණින් දවසේ භාවනා කරන්න ඕනේ. ඒක ඒක ඉක්මවල යන්නේ මේ සතිය ඉදිරි මට්ටමට යන්න ඕනේ. කවදා හරි කියන මේ ස්වාමීන් වහන්සේ එහෙම භාවනා කරන යනු කෙනෙක් එනවා මට්ටමකට. ඒක ඒ හද්දතියෙදිත් භාවනා කරලා, සද්දතියෙදිත් ඉඳගෙන ඉන්න බව බලලා, සද්දතියෙදිත් ආනාපාන තියෙනවා කියලා බලලා දවසක තේිනවා සද්දයාට ආනාපාන පොඩ හැලහැප්පුණාට ආනාපානේ නැති වෙලා ඔක්සිජන් දෙන්න වෙන්නේ නැහැ. ඔක්සිජන් තියෙනවා. හුස්ම ගන්න බැරි මට්ටමකට ඉන්නේ ආර්ටිෆිෂල් රෙස්පිරේෂන් දෙන්න වෙන්නේ නැහැ. සද්දයවයි කියලා දෙයක් නැහැ කියලා සද්ද තියේදී භාවනා කරන්න ගිය දවසට එදා කැහක් මනුස්සයා පිළිබඳව ස්තුතියක් පහළ වෙනවා. ඒ මනුස්සයා තමයි මට පෙන්වුවේ එදා මට කැස්සට වැස්සට මැස්සට ගන්න සතියක් තිබුණාට අද කැස්සට කැඩෙන්නේ නැහැ. කැස්සට කැඩෙන්නේ නැහැ. මැස්සේ කාට කැඩෙන්නේ නැහැ කියලා. එතකොට ස්තුති එදා කැහපු මනුස්සයාට ස්තුති වෙන්න ගිහිල්ලා ළඟට ගිහිල්ලා ස්තුති යන්නේ ඔයා කැස්සට කියන්න තරම් තකතිරු වෙන්න එපයි කියලා කියනවා. හිතින් ස්තුති කරන්න කියනවා බාධාවෙන් තමයි මම ඒ ඉම පන්නන්නේ. ඒ ඒ කඩයිම පන්නන්නේ බාධා කාට පරිසයි එම ඒ බාධාව උන්ටට බලන්න හරියටම සංසාරගතව සැලසුම් කරපු බාධාවක්. යහවට ගියාට වෙන්නේ නැහැ. ඒ කැහිනේ කරත් පාරමිතා පුරාගෙන වෙල තමයි ලාට හරියට කයි. අපි හිතන්නේ නෑ නෑ මේ මනුස්සයා මේ අල්ලපු ගමේ මිනිස්සේ අපි දන්නේ නැති මිනිස්සේ කැල්ල කොහෙන් හරි කැස නෑ ඒ ඔක්කොම කලින් සැලසුම් කරලා තියෙන්නේ. අපි මේ මිනිස්සයා ළඟට හිත දැම්මොත් මේ ගෑණියක් මේ පිරිමියෙක් කියලා වෙන දේ තමයි මේ බුදු දනන්සේ කියන්නේ මහලොංක පිටේ යේතේ චක් මහලොංක පිටේ දිත්ත සුත මුත විඤ්ඤාතේසු ධම්මේසු ඇසින් ඇසි දෙක් දැකිය යුතු කණෙන් ඇසිය යුතු නාසය දිව කයෙන් බිඳිය යුතු හිතෙන් හිතිය යුතු යම් ධර්ම කොටසක් තියෙනවා කියලා හිතන්නේ කියනවා. දික්ක සුත මුත විඤ්ඤාතේසු ධම්මේසු දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති. ඔක දැක්ක පමණින්ම ඉවරයි. පොයි එළව එළව පහර දෙන්න ගියාට. මේක මේ ගෑණියෙක්ද පිටිමියෙක්ද වමෙන් දාවේ දකුණෙන් දාවේ වැඩි වෙන සබ්දයක්ද අඩු වෙන සබ්දයක්ද මේ රූපේ මං කියන්නේ. සද්ද ගත්තත් එච්චරයි. සුතේ සුතමත්තම් භවිෂතේ සද්දේ ආවේ අණ්ඩයි. ඒ වගේම මුතයක් නාසයට ගඳක් දිවට රසක් කයට පහසක් આવුත් ඒක ආව ගියා. එතන ඉවරයි. හිතට හිතවිල්ලක් ආවා, මනෝ විකාරයක් ආවා, දවල් ලීනයක් ආවා. මොකක් ආවත් ඒක එතනින් ගියා. මේ බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පෙරම්පරලා රිසර්ච් රිපෝට් එක මේ කරපු බුදුචානන්සික සම්පූර්ණ කරපු මේ ව්‍යාපෘතියේ report එක මේ දෙන්නේ. මම මේ ඔබට කියනවා මාළික පුත්‍ර. තිත්ත සුතමත විඤ්ඤාතේසු ධම්මේසු දිත්තේ දිත්තමත්තම් භවිෂති. සුතේ සුතමත්තම් භවිෂති. මුතේ මුතමත්තම් භවිෂති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති. තුංගදෙනෙක් දන්නවා. මේක බුදුරජාණන් වහන්සේ බාහ්‍ය ආරුචියට කියලා. ඒක කියනකොටම ඒ ඒතකම්ම හිතේ මිත්‍යා දෘෂ්ටිකව මේ පොතු වලින් හදාගත්ත ඇඳුමක් අරගෙන බොහොම රූක්ෂ ප්‍රතිපත්ති රකින්නේ මිනිස්සු යා රහතන් වහන්සේ කියලා හිතාන හිටියේ. නැත්නම් අර පණිවිඩයක් එනවා ඔබ භික්ෂු උඹට ඇති රහත්කමක් නෑ රහත් වෙන්න ඕන නම් අන්න ඉන්නවා සර්වචත්තන්හන්සේ කියලා හම්බ වෙන්නේ. ඒකේ අමාරුවෙන් පින්නපාතයක්දී හම්බ වෙද්දී බුදුජානහන්සේ ඔය ටික කිව්වා. කියනකොට මේ මාළික පුත්‍ර ස්වාමීන් වහන්සේට වගේම මේ එහෙම වෙන සූපෙට අපි කොච්චරක් කතන්දර ගොතනවද අපි කොච්චර ප්‍රපංච කරනවද? අපි කොච්චර කේව අමාරා කරනවද? සද්දයක් ඇහිච්චාම ඒ සද්දය ඇහින්නේ යන්නේ. අපි ඒක නැවත නැවතත් හිත හිත හතන්දර ගොත ගොත ප්‍රපංච කර කර අමාරා කෑමක් කරනවා. ගන්ධ රස පහස වෙන්නේ යන්නේ. ඒ වගේ චිත්තක්ෂණේ ඇලැප්පීම කළ යනවා. නමුත් අපි ඒක අල්ල බදාගන්නේ අර නෝපං කෙලස් නොයිපද වීමේ සාත්‍රය අපි දන්නේ නැති නිසා, සූත්‍රය අපි දන්නේ නැති නිසා, මන්ත්‍රය අපි දන්නේ නැති නිසා අපි හිතනවා ඒකට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. එහාට මම පාඩමක් උගන්වන්න ඕනේ. ඉගෙන ගන්න යා නෙවෙයි. මේ කියන එක නම එයා ඒකකටමත් ඉන්නේ අපායි. එතකටමත් ඉන්නේ පැලහිලා. එතකටමත් ඉන්නේ දැවිලා තැවිලා. ඒ ඒක නිසා බුදුන්සේ කියනවා ඒක තමයි ස්වરૂපේ ඇවිල්ලා ගියාට පස්සේ ඒගොල්ලෝ අමාරා කකා ඉන්න එක තමයි පුත්තජනයන් කියන්නේ මම උඹලට කියන්න. එහෙම නැහැ. ඒ ආපු දේ එතනින්ම ඉවරයි. යතෝ කෝති මාළුන්ක පුත්ත. ඉතින් එහෙමනම් මාළුන්ක පුත්ත. තිත්ත සුත මොත විඤ්ඤාතේසු ධම්මේසු. ditte ditta mattam bhavisati sute sute mattam bhavisati mute mute mattam bhavisati විඤ්ඤාතේ විඤ්ඤාත mattam bhavisati iti එවන්තේ මාළුන්ක පුත්තිය සික්කිතබ්බා. බත් හික්මියන් තමන් මොකක් හරි පිටක් යනකොට එහෙම නැත්නම් විවේක ස්ථානක ඉන්නකොට නැත්නම් උපේක්ෂාවෙන් ඉන්නකොට රූපයක් එනවා. ඒ රූපය ඇවිල්ලා ගියාට පස්සේ ඒ දැකපු රූපය මතින් හරියට මේ කංශ භාණ්ඩයකට තට්ටු කරපුවාම ඒක ලාද නින්නාද දෙන්නා වගේ ඒක නැවත නැවත නින්නාද දෙන්නේ උඹේ තියෙන දැඩි මමත්වේ නිසායි. ඒක එහෙම නින්නාද දෙන්නේ දැඩි මගේ කියන මාන්නක්කාරකම නිසා ඔලොමලකම. එම නින්නාද දෙන්නේ මගේ කියන දැඩි තෘෂ්ණාව නිසා. ඒ නිසා ප්‍රපංච වැඩි ධර්මයට ඒක ඝන කංශ භාණ්ඩයක් වගේ රූපයක් කළ වැඩිචි ගම හ්ම් ගාල සද්දේනවා. හරියට හොඳට ඇදිච්ච රබම් බෙරයක් වගේ. බෙර බෙරහමක් වගේ. රබම් හමක් වගේ. හොඳට සුසර කරන සංගීත භාණ්ඩයක් වගේ. සද්දයක් ආවත් ඒක දිගී දීගෙන යනවා. ගඳක් රසක් පහසක් ආවත් හිතට මොකක් හරි ආවත් ඒක දිගේ හැදිගෙන යනවා. මේ බෞද්ධයාට ඒක වෙන එක භාවනා කරන කෙනෙක් ගත්තොත් සුචරිතවාදී නිසා. මට මෙහෙම විය යුතු නෑ. එහෙම වුණොත් මට කෙලෙස් වෙයි. ඒ නිසා මම මේ ගැන වග කියන්න ඕන කියලා තමා පිළිබඳව බොහෝම පටු කෝදුවක් අරගෙන මැනලා දැන් මෙතන මට කෙලෙස් වුණාද එහෙම නැත්නම් මම ගැලවෙන්නේ කොහොමද කියලා අර වෙච්ච දේ පිළිබඳව විනිශ්චය කරන්න හදනවා. ඒ යම් පදනමක් අරගෙන පදනම ගන්නෙම නිරීක්ෂණයේ මැද පදනමක තමයි. හොඳට නැවත නැවතත් මේක බැලුවනම් පේනවා. ඒ සද්දයවිල දැන් ගිහිල්ලත් ඉවරයි වලිගියත් අල්ලන්න බෑ. දැන් Taman ඒක හපහපයි ඉන්නේ. Tamanගෙම වලිගිය හපහපයි ඉන්නේ බලනකොට සද්දේ වලිගිය නෙමෙයි. සද්දේට වලිගිය නෑ. බුදුහාමුදුරු කියලා දෙන සද්දේට වලිගයක් නෑ. ඒක එතනම ඉවරයි කියලා. Taman තමයි පිටිපස්ස හැරිලා අර වලිගය පහපයි ඉන්න මේකට කියන්නේ වමාරා කෑම කියලා. රුමිනේෂන්. ඔය හරකුන්ගේ තියෙන එක. ඒ වගේම එළුවන්ගේ තියෙනවා. උන්දවල් 30 කාලා. හැඳ වෙනකොට නැත්නම් පට්ට අවුව තියෙන වෙලාව ගහක් ඇතුලේ ගිහිල්ලා හරක වමාරා කෑම කරනවා. පුත්තජනිය මොන්නම දෙයක්වත් යන්න දෙන්නේ නැහැ. ළඟින් ගිය දෙයක් ඇදලා ගන්න. අන්න ඒක වමාරා කකා ජීවත් වෙන නිසා බෑ හික්මියන් මාළුන්ගේ පුත්‍ර අප්‍රමාද වෙන්න. එන්නකොටම දැනගනින්. එන්නකොටම අවදි වියන්. එන්නකොටම සත්‍යමත්යම් ඔන්න මගේ හිත පැන්නා. මගේ හිත වර ගෝචර භූමියෙන් පැන්නා. ඒ ගෝචර භූමියෙන් ඒකට පණින්නේ සද්දයාපු නිසා නෙවෙයි. එලිපත්te ඉන්න බලලා වගේ ඒක ගෙට පණීද එළියට එයි කියලා කාටවත් කියන්න බෑ. පණින්නේ වැඩි කෙලස් තියෙන තැනට. ඒකට මේ සද්ද දඩපීම කරගත්තට ඒක උඹේ තියෙන ගතිය. දැන් උඹ ළඟ ඉන්න මනුස්සයට සත්‍ය වාදාවක් කියලා නැහැ. උඹත් කියන විතරම. උඹ විතර දැන් චෝදනා කරන්නේ. එහෙනම් උඹ වේදනාවට චෝදනා කරනවා. ඒ අයව සත්‍යපාසලේ ළමයි ආපුවාම ඉතින් ඒ ළමයි කියනවා ස්වාමීන් වහන්සේ එහෙම බලන්න බෑ. ආහනාපානේ බලනකොට මේ කකුල වේදනාව වෙනවා කියලා. මම කිව්වා ඒක ඇත්ත එහෙම තමයි. ඉතින් ඒ වේදනාව දිහා බලන්නේ නැතුව වම් කකුලේ නම් වේදනාවක් තියෙන වෙලාව දකුණු කකුල පොඩ්ඩක් බලන්නකො මොකක්ද වේදනාවක් නැහැ. ඉතින් ඒක ගැන කතා කරන්නේ නැහැ නේ. වේදනාව ගැන විතරමයි කතාව. ඉතින් කකුල් කතාව අනික කකුල දාලා බලන්නකො දැන් ආනපාන කරන්න බෑ. දැන් මේක වේදනාවක්. ඒකට දාලා බලන්න කිව්වම එකල මේ කිව්වා අනේ ඒ කකුලේ ඕම උපේක්ෂා කරත්තක් තියෙනවා. ඉතින් මම කෝ ඊට පස්සේ දැන් ඒකට දාලා ඊට පස්සේ ආනපාන දාලා. ඒක තනින් දාලා ළමෙක් කියලා කිව්වා ස්වාමීන් වහන්සේ මම දකුණු කකුල වේදනාවක් බව ඒ නිසා ආනපන කරන වම් වම් කකුලට ගියා. වම් කකුලෙත් වේදනාවක්. මං කව වැලමිටි දෙක බලන්නේ කියලා. හතරක් තියෙනවා. වැලමිටි දෙක බලන්න මොකද අපි මේ වේදනාව තියෙන එක විතරනේ අල්ලන්නේ. දත් 32ක් තිබ්බට එක දතක් රිදුනොත් ඒකට මැරෙන්න හැදුවට දත එකක්ම කියලා 31ක කැක්කම නැහැ කියලා එක එකක්වත් කියලා තියෙනවා මේ තාක්කා. එකක් චක්කු මේක ඇත්ත. ඒක ඉල්ලිලා ඕන්න ඉල්ලිලා ඉදිමිලා ඒක ඇත්ත. නෑ කියන්න බෑ. අනිතර වේදනාවක් නැති කියලා 31 ගන්න. සත්‍තාවක් නෑ. අපේ හිතත් අර අඳින්නේ අනි අඬන්නේ කාට හැටන්නා වගේ මුක්කක් හරි හොයනවා. මේ තමයි ඔද්දල් මනසේ හැටි. මේ තමයි අභාවිත මනසේ හැටි. ඒකෙත් එයා පෑරෙන තැන එක්ක සද්දයක් නම් එයාට වේදනා ප්‍රශ්නයක් නෑ. ඒකවිල ප්‍රශ්නයක් නෑ. පෑරෙන්නේ තමන්ගේ වේදනාව නම් එයාට සද්ද හිතවිලි ප්‍රශ්නයක් නැහැ. පැහැරෙන්නේ වේදනා හිතවිලි වයින ශබ්ද වේදනා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකෙන් Tamanට අර මාරු වෙන ට්‍රැක් එක මාරු වෙනකොටම නැත්නම් ළඟ තියෙන එකෙන් ළඟ තියෙන කෙලෙසෙන් ළඟ තියෙන කුප්පණදී කොයි කුප්පණදේද ගන්න කියන එක අපේ හැටි එක එක නා පුද්ගලගේ හැටි. ඒකෙන් කියන්න පුළුවන් මම කියන්නේ මොකාද කියලා. මගේ කියන චරිත ලක්ෂණය කියන්න නම් භාවනා කරගෙන ඉන්නකොට බලන්න ඒ කන්ටියක් කියන එකට වේදනාවමයි ප්‍රශ්නේ. කට්ටියක් කියනකට සද්දමයි ප්‍රශ්නේ. කට්ටියක් කියනකට හිතවිලිමයි ප්‍රශ්නේ. එයාගේ දෝෂෙ නෙවෙයි. ඒක මේ මේ ලබාවපන් හැටියට බබා හම්බ වෙන්නේ. මෙහෙට එනකොට වෙන අප එකක් ඒ. එයා ඒක දන්නේත් නැහැ. ඒකට වෛර කරනවා. වෛර නොකර මම මේක සද්දේ නම් ඇවිල්ලා යනවා විතරයි කියන එක හික්මෙන්ට උත්සාහ කළොත් ඒක තමයි කියන්නේ නසෝ රජ්‍යතු සද්දේසු සද්දං සුත්වා පටිච්චතෝ ඒ සද්දය ආවයි කියලා මං අභිරමණය කිරීමක් හෝ ද්වේෂ කිරීමක් කරන්නේ නැහැ එතකොට මම සතිය පිහිටුවා ගන්නවා මගේ හිත මේ උදාසීන අරමුණකින් ගෝචර භූමියෙන් අගෝචර භූමියට පැනනවා අනතුරුදායක තැනකට පැන ගියා. ඒ අනතුරුදායක බරණ බරපතලකම දා වීතික්කම වෙනවා. ඒ කියන්නේ ආ වීතික්කම වෙලා නැහැ. මේ එළියට පැන. දැනගත්ත ගමන් ඒ සද්දය ඇසීම විරත් චිත්තෝ වේදේතිය ශික්ෂාවට නම් හිත තියලා තියෙන්නේ අර ඇහෙන සද්දේ කුප්පන ගතිය කෙලසන ගතිය අඩුවෙන් දැන් බලන්න ඒක දිහා මගේ අරමුණේ තිබුණු ඒකාග්‍ර භාවයේ උපේක්ෂාව ඒකෝදි භාවය කඩන් දාපු කෙනෙක් කියලානේ එතකොට හරියට මේ කඩේකට හරි ගෙවල් මණ්ඩියකට හරි හොරෙක් කෙනකොට ඒ හොරා දිහා රහස් පොලිසිය කෙනෙක් පන්නනවා. එයා සැක කරනවා මේ මනුස්සයා වෙන්න ඇති කියලා. හැබැයි කී ගමන් අල්ලන්නේ නැහැ. මොකද එයා තාම හොරකම කරලා නැහැ. එයා දිහා බලාගෙන ගන්න ඔත්තු ටික තේරෙම. ඒ විනිශ්චය කරන්න හෙටත් යනකම් ඉන්නවා. අනිද්දාත් යනකම් ඉන්නවා. ඊට පස්සේ තමයි එයා Taman ඉන්නේ සිවිල් ඇඳුම් පිටින් යුනිෆෝම් ඇඳපෙකෙනකොට කින්නවා කිට්ටුවක ඉන්න මං කිත් වෙනකොට කියන්නම් බලාගන්න නෝට් කරන්න ඔයා ගිහිල්ලා අල්ලන්න. ඔයා තමයි රාජකාරී කරන්නේ. මම ඉන්නේ ඔත්තුකාරයෙක් විදියට විතරයි. අන්නේ විදියට මේ සතිය පිහිටියට පස්සේ අර හොරාදියා බලන්නේ නැත්නම් හොරායයි සැක කරන කෙනා දිහා බලන්නේ විරත් චිත්තේ. ඒ මනුස්සයාට අනවශ්‍ය චෝදනාවක් කළා අමාරුවේ දාන්නත් එපා. ඒ වගේ මේ මනුස්සයා බොහෝම ශාන්ත දාන්ත කෙනෙක් වශයෙන් ඇවිල්ලා හොරකම කරනවා නම් ඒකේ මේ පද්ධතියේ තියෙන විශ්වසනීයත්වය කැඩෙන්න දෙන්නත් එපා. අනිත් වගේ මේ අහපු සද්දෙට විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස චිත්ත කියා හොරෙක්ම කියලා බහාම තීන්දු කරන්නත් යන්න එපා. ඒකේ රාජකාරියට ගැලපෙන්නේ නැහැ. ඒක පුහුණු කරලා තියෙන්නේ. එක සැරයක් බැලුවට හොරයි කියලා විශ්ව කරන්න එපා. දෙසැරයක් බැලුවට හොරයි කියලා විශ්ව කරන්න එපා. තුන්වෙනි සැරයක්වත් බලලා තමයි අධිකාරිකරණය කරන්න දැනුම් දෙන්නේ. අන්නේ වගේ ඒ ශබ්දය ඇවිල්ලා ගේ හොරකම කරනවා දැන්. ගෝචර භූමියෙන් අගෝචර භූමියට දාලා නෝපන්න අකුසල් උපදිනවා. එතකොට මේ සිද්ධිය දිහා බලාගෙන ඉන්නකොට රාජකාරියේ මට තියෙන සිවිල් නැඳුම් පිට මට එක් විධායක බලතල නැහැ මේ වෙලාවේ. මට යුනිෆෝම් ඇඳලා නැහැ. මට ගිහිල්ලා අල්ලන්න බෑ. අල්ලන්න බෑ හොරා ගැහුවොත් එහෙම කරන්න දෙයක්වත් නැහැ. ඒක නිසා තමයි දැනගන්න ඕනේ මේක නිරීක්ෂණය හරහා මේ හොරකම පිළිබඳව ශිල්ප ඉගෙන ගන්නවා මිසක් මේ හොරාට විරුද්ධව මම වහා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ හෙට දවසෙත් බලන්න ඕනේ. අන්නේ විදිහට මේ සද්දයක් කියලා තමන්ගේ ගෙදර තියෙන බඩු හොරකම් කරනකොට, වේදනාවක් කියලා තමන්ගේ ගෙදර තියෙන බඩු හොරකම් කරනකොට, කිචිවිල්ලක් කියලා මේ ගෙදර තියෙන බඩු හොරකම් කරන මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගැතිය දිහා පොඩ්ඩක් හිතන්න. ඒක තමයි අමාරුම දේ. අසල් ගෙදක අසල් ගේක දොරකම් ගිය දවසක කුහුල් සිටින් ඉන්නේ තම ගේරක කියලා ඒ හොරකම වෙද්දිම මේකම දෝ ඇත්ත මේ බුදුහාමුදුරු කිව්වට මේකම දෝ ඇත්ත කියලා එන්නේ ඒක දිහා බලහනේ ඉන්නම බෑ සදාචාරවාදියාට ඒ වගේම ඒ පාඩම කාටවත් කියලා දෙන්න බෑ ඒ වෙලාවට ගිහිල්ලා එයා කල්ලාත්තු මේක අහලා තියෙන්න ඕනේ බුදුරජාණන් කියලා තියෙනවා දික්ටි දික්ටපත්තන් කිය. මම මේකට හික්මෙන්න ඕනි. ඒ හික්වීම එනකොට මේක සිද්ධ වෙනකොට අපි අර සහජ ගතියට ජම්ම ගතියට කියලා අපි ඇවිස්සෙනවා. මේ ඇවිස්සීම නතර කිරීම සීල ශික්ෂාව නෙමෙයි මේ කතා කරන්නේ. මේක සමාධි ශික්ෂාව. ඇත්තටම කියනවා ප්‍රත්‍ය ශික්ෂාව. ඔක්කොම හේතු කරනු තියෙන කලබල වෙන්න. අත දාන්නේ අත දාන්නේ මේක දිහා බලහන් හිටියොත් විතරයි මේ කෙලස් කියන જાති අඳුරන්න පුළුවන් වෙන්නේ. කෙලස් වට කරන්නේ කොහොමද අපි වගලා ගන්නයි හදන්නේ. අපි බලන්න ඕනේ වගලා ගන්න වැගලෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. දේශ බලාගෙන ඉන්න. අන්න ඔකට විපස්සනා කියන එක විෂම පස්සනාව. මුද්දටම ලේපිටේ මනස වැරද්ද කරනවා. බලාගෙන ඉන්න. මේකට කියනවා මේ භාවනා පරිස්සවල ගෙහිමියා ගෙමෙන ගෙමෙන අවදීන් කියලා. අපි හිතමු පාරක් පැනේ තියෙන ප්‍රසිද්ධ පාරක් පැනේ තියෙන ගෙදරක්. ඒ පැත්තෙන් බඩු විකුණන මිනිස්සු ඇවිල්ලා දොඩ තට්ටු කරනවා. පිටිපස්ස පැත්තෙන් හොරෙක් එන්න හදනවා. එතෙන් තව කවුරු ඇවිල්ලා වහලේ අලුත් දෙයක් කරන්න හදනවා. নানা ප්‍රකාර දේවල් කියනවා. මේ හැම කොයි එකට ගිහිමියා ගියත් ගිය පැත්ත අරස වුණාට අනිත් පැත්ත හොරෙක් එන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි දොඩ තට්ටු කරාට ඒ මිනිස්සයා ගේ මැද විවේකී තැනක වාඩි වෙලා ඉඳගෙන කවුද කියලා අහනවා. මම මේ මඩු බඩු විකුණන්නේ කරේ නෑ අවශ්‍ය නෑ. කවදාවත් එතින් යන්නේ දොර අරින්න කියලා දනවා පිටිපස්සෙන් හොරෙක් එන්න පුළුවන් කියලා. අර දින කතා වෙලා ඉන්නේ. ඒකට ගෙයි මියා ගෙයිම දාවෙදින් ඉන්නවා. ඒකට අපිට මහන්දා කරේ හොරෙක් ගෙටෙන් හදනවා කියලා වහලේ කඩාගෙන. හරිමහස උඩු කඩ දෙයක් අයින් කරලා බලනකොට ගෙයි මියා ගෙයිමද ඉන්නවා. අවදියේ නැගිටින්නේ. ඒකට හොරා එන්නේ නැහැ. ඔහොම දන්නේ නැහැ නේ මනුස්සයා මොන වගේ ආයුධයක් පන්න තියාගෙන ඉන්නවද කියලා කලබල වෙලා නැහැ. මේගේ මේ භාවනා කරන යෝග්‍යයාට එහෙන් සද්ද එනවා මෙහෙන් වේදනාවක් මෙහෙන් හිතවිලි එනවා මෙහෙන් ආනපානන මොනම ආවත් මේ දෙස choiceless awareness කියලා සියල්ල විෂයෙයි තෝරන්නේ බේරන්නේ නැතු මේ බලාන සිග්න ඉඳීම තමයි විපස්සනා කරනවා කියන්නේ ඒකට ප්‍රතික්‍රියා කරපු ගමන් විපස්සනා කරලා යනවා ඒකේ දේශයට ඕනි අපි කොහොමද ප්‍රතික්‍රියා කරවගන්න අපි දැනගන්න ඕනේ නැහැ ප්‍රතික්‍රියා කිරීමම අකුප්පන ගතිය කියලා බුදුහාමර කියන්නේ. නිවන් දැක කරපස්සේ අකුප්පාමේ චේතෝ. මම කුප්ප ගතිය ගියා. මම ඊට පස්සේ කිපින්නේ නැහැ. කාටවත් රිමෝට් කන්ට්‍රෝල් එකෙන් තද කරාට මගේ මැෂින් එක වැඩ කරන්නේ නැහැ. රිමෝට් කන්ට්‍රෝල් එකේ බැටරි බෑලා. බොත්තම් තද කරනවා රෙමෙන් දැන් මේවට බොත්තම් තද කරන්න ඉස්සෙල්ලා හැරෙනකොට නාගසලන් දාගෙනකොටම නාගසලන් රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන්න නැන්නේ. ඒකේ බොත් බැටරි අයින් කරලා තියෙන කවුරු එහෙම මෙරි කරනවා මෙහෙම මෙරි කරන වැඩ කරන්නේ නැහැ. මැෂින් එක තියෙනවා. මේකටයි අවදිකම කියන්නේ. මේක බුබ්බඩකමක්වත් කම්මැලිකමක්වත් නෝන්ජල්කමක්වත් නෙවෙයි. මේකයි බුදුහාමර අපිට දෙන්නේ. ඔය මොන කෙලෙසකටත් බය වෙන්න එපා. උඹ එලෙමසිටි සීයෙන් gediy පිටින්ම. ගෙපැත්තටලා හිටපන් බයර මොකද වෙන්නේ කියලා. මේ කෙලෙස් පුදුම බයයි. අපි මොකකින් හරි කෙලෙස් වලට පැනලා පහර දෙන්න ගියොත් කෙලෙස් සැලසුම් කරනවා. ඉස්සරහින් දොරට තට්ටු කරනකොට පිටිපස්සෙන් ගැටෙනවා. එimhe තමයි පිළිවෙලට වැඩ කරපම් කරන මිනිස්සු හොරකම් කරන්නේ. තනිවෙන් ඇින්නේ නැහැ. ඒ නිසා අර ආරච්චි මහත්තයා කියනවා මේ ආරච්චල මුවන් පැලසේ ඒ ගෙවල් බිඳින හොරා ගේ පැත්තකින් බිඳලා ඉදතර මිනිස්සු අවදිද කියලා බලනකොට පරණ මුට්ටියකට කෝටුව ගැට ගහලා අර හිලෙන් ඇතුලට දානවා. අතට දානකොට ගෙහිමියා කලබල වුණොත් ගහනවා නේද? ගහුවට පස්සේ මුට්ටියක ඇතුළේ මිනිහා දුවනවානේ. අරජු මතන සද්ද කරන්න එපා. මුට්ටිය දාලා ගත්තට පස්සේ ඔළුව දාන්නේ. ඔළුවට ගහුවට පස්සේ ගහපුවාම කඳ ඇතුලේ ඔළුව ඇතුලේ කඳ එළියි. ඒකට බය වෙන්න දෙයක් නැහැ. මේ මුට්ටියට ගහන කට්ටියට තමයි පුතඥයයි කියලා කියන්නේ. මුට්ටිය දානකොටම ගහන. ඒ විලන්දේශින්ට ඉස්සලාම ආපු කාලේ සිංහල මිනිස්සු කරලා තියෙන්නේ ගල් ඒ කටියට දුන්න විතරයි තියෙන්නේ. අර මිනිස්සු තුක්කෝ තියෙනවා. මේ මිනිස්සු කරන්නේ ගලක් එහා පැත්තේ ඉඳගෙන දුන්නෙන් විදිනවා. ඉතින් ඒකට අර මිනිස්සු වෙලි දිනනවා. මේ මිනිහා පස්සේ එතන හමුදා ලොක්කෙක් කිව්වලු සුම්බරේ ගලවලා කෝටු කුසලා. කෝටු ගලලා ගලට උඩින් පොඩ්ඩක් සුම්බරේ විතරක් පේන්න දෙපා. ඒකට වෙඩි තියලා තියලා තියලා මිනිස්සුගේ උණ්ඩ මොනිස්සන් ඉවර වෙනවනේ. සුම්බරේ පේනකොට තියනවා නේ. හැබැයි තුම්බරේ කියන්නේ නැත්නම් මේක අන්න හෙල්මට් එකක් තිබ්බයි. හෙල්මට් එක බින්දුව ඒකට වෙරිජිල වෙච්ච පස්සේ බොහොම සීමිත ප්‍රමාණයක ගාව නැව එනකම් ඒගොල්ලෝ ගාව උණ්ඩු මුනිසන්නේ. අන්නේ විදිහට උපක්‍රම කිරීමක් කරන මේ කෙලෙස් වලට නටන්න දෙන්න. හැබැයි ඒකකොට මේ මේ සිද්ධියට එනකොට සීල ශික්ෂාව හොන්ටටම පටිසද වෙලා තියෙනවා. සීල ශික්ෂා නැතුව මේ දෙල්ලම කරන්න බෑ. සීල ශික්ෂාව ගිහිල්ලා දැන් මෙයා දන්නේ සමාධි ශික්ෂාවත් ඉක්ම වූ ප්‍රඥා ශික්ෂාව. කෙලස් එනවා. එතකොට එන්නේ වීතික්‍රම කෙලස් නෙවෙයි. එක්ක පරිඋත්ථාන කෙලස් එහෙම නැත්නම් අනුසය කෙලස්. ඒ එන කෙලෙස එනකොට එයාට ගෙට එන්න දෙන්න. මුට්ටිය දානකොටම කලබල වෙන්න එපා. ගහව ගමන් වෙන්නේ මොකද හොරා දැනගන්න ගෙදර මිනිස්සු අවදිින් ඉන්නේ කියලා. ඊට පස්සේ මොකක්වත් කරගන්න බෑ. අන්න ඒ වගේ සද්දේ ඇහුණා ශබ්දේ මත මනාවමනාව පහළ වුණත් කීයතිනෝ පචියති මම මේකට අහු වෙලා නැහැ තාම. මම දැනගන්නවා මේ හොරෙක් වැඩ කරන ස්වභාවය. ඒ නිසා මම කෙලෙස් වලට කලබල වුණොත් අහු වෙනවා. ඒක නිසා බුදුසසුන කියනවා මේ ditta sutta mutta විඤ්ඤාතේසු ධම්මේසු දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යෝ ඊතුරු කතන්දරේ තන්නේ කරඹ හිතින් හදාගන්න එක. අභාවිත මනස. කුප්ප මනස. කිපෙනු. කිපින්නතු බලාන හිටපන්. අන්නේ විදිහට දිට්ඨි දිට්ඨමත්ත සුතේ සුතමත්ත මුතේ මුතමත්ත විඤ්ඤාතේ විඤ්ඤාතමත්ත කියලා මේ හතරම පොකුරට කතා කරලා තතෝතු අමාලු පුත්‍ය නතේන ඒන දේට කිපුනේ නැත්තම් ඔබ ඒන දේ හොඳ හෝ නරක කියන එක කිපුනේ නැත්තම් යතෝතුම් මාළුම් කිපුත්‍ය නැතේන තතෝතුම් මාළුපුත්‍ය නැතත් ඒක හදන්න යන්නේ ඊට පස්සේ ඒක නැති කරන්න කල්පනා කරන්නේ ඒක වෙනස් කරන්න හිතන්නේ මොකද එනකොටම දැනගන්නවා මේ මාව කුප්ප ගන්න මේ කෙලෙසි හදන්නේ එතකොට මේ සද්ද ගෑනු සද්දයක්ද පිරිමි සද්දයක්ද මට බාධා කරනද ඉබියාව සද්දයක්ද නොකර ඉන්න පුළුවන් ආදී වශයෙන් එහින් කිපුන් නැත්තම් දැන් එයා බලන්න හදන ඉබ්බ කට්ටට උඩ ගත්තා වගේ ඒ ශබ්දේ විවේචනය කරන්න ඕ අංග ප්‍රත්‍යංග බලන්න නෙමෙයි. ඒකට ඒ ශබ්දේ මම හෙට නැති කරන්න ඕනේ. එහෙම නැත්නම් මම චෝදනා කරන්න ඕනේ ආදි වශයෙන් ඒ දිහාවට වැඩ කරන මනස් මානසිකාරය ඒකට කලබල නොවි ඉන්නවනම් නැත්නම් ඒකට රංජනය නොකරොත් ඒකට මම මේ මේ විදිහට කරන්න ඕනේ කියලා එතෙන්ද මම සැලසුම් හැදීම නතරලා යනවා. යතෝ ත්වම්බාහින තත්ත තතෝ යතෝ ත්වම්බාහින තත්ත තතෝ ත්වම්බාහින තේන යතෝ ත්වම්බාහින තත් නතේන නතේන තතෝ ත්වම්බාහිය නේවයිද නහුරං නෝබේ මන්තරේ ඒසේ වන්තෝ දුක්ඛස් උඹේ ආපු සද්දේ පිළිබඳව කිපුනේත් නැහැ ඊට පස්සේ මේ සද්දේ මම සද්දේට මම අනිද්දාසික වැඩි කර ගන්න ඕනේ කොහොම නැත්නම් අඩු කර ගන්න ඕනේ මම මේක ඉතිපවල ගන්න ඕනේ නැත්නම් විවේචනය කරන්න ඕනේ කියලා එහි කසන්දර ගැටීමකුත් නැහැ යම් වෙලාවක මාළුක පුත්‍ර ඔබ එහිත් නැත්නම් එයින් වෙන්නේ එයින් වෙන්නේ නැත්නම් එහි වෙන්නේ නැත්නම් ඕක තමයි පව් ගමන් කරනවා කියන්නේ ඕක තමයි අහෝසි කරනවා කියලා කියන්නේ මෙන්න මේ අහෝසි කරනවා නේද ඒකට බුදුන් කියනවා ඒ සේවන්තෝ දුක්ඛස් මේ තමයි දුක් කෙලවර කිරීම එතෙන්දී එන්න තියෙන නෝපන්න උසන් නොයිපද වීමේ කටයුත්තට සිද්ධිය නොදක පැනලා දුවලා ගිහිල්ලා නෙමෙයි කරන්නේ. සම්පූර්ණ සිද්ධිය වෙන්න ඇතලා මම ඒ ආපු දේ මනින්න හදන්නෙත් නැහැ. ඒ ආපු දේ නැති කරගන්න ඕ වැඩි කරගන්න අනාගත සැලසුම් හදන්නෙත් නැහැ. මේ විදිහට නතත් නතේන කියලා ඒ දෙක පෙන්ලා සර්වචන් සඳහන් කරලා කියනවා. ඒ තේ නතේන නතත් එයින් වෙන්නේ නැහැ මම එහි වෙන්නේ නැත්තම් ඔබ එතනත් නෑ මායික පුත්‍ර මෙතනත් නෑ ඔබ දෙක අතර මැදත් නෑ ඒකම දුකේ කෙලවර කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ පාලුක පුත්‍ර ස්වාමීන් වහන්සේත් නැත්නම් මේ බාහ්‍ය දාරුචීරියට පෙන්නපු මේ ක්‍රමේ දිහා බලනකොට මේ බාධාවක් නාවන නිවන් දකින්න බෑ. බාධාව එන්න ඕනේ. අහට පස්සේ ඒක හසුරුවන්නේ ඊ타මත්ම සූරතාවයට කීයතිනෝ පචියති. ඒක කෙලස් පැවන්න නෙවෙයි. මේ කෙලෙසයක් ඇති වෙන හැටි ඒක යන්තම් ඇවිල්ලා යෝජනාවක් කළ පමණින් මම ඉතිර කරන්න ඇති. ඉතිර කරන පස්සේ ඒක සභාගම්මත වෙන ඇති. ඒක ඊට පස්සේ සභා වාර්තා වලට ගියාට පස්සේ මේක පැතිරෙන්නේ නැහැටි. මේ මොන එක යෝජනා කරුවත් ඔබ ඉතිර නොකර හිටපන්කෝ. ඒක ස්වභාවික ක්‍රමයක් කියනවනේ ඕනම දෙයක් යෝජනා කළ පමණින් මිනිත් වලට යන්නේ නැහැ. යෝජනා ඉස්සර වෙච්ච ටික විතරයි යන්නේ. ඒක සින්බුද්ධ ධර්මයේ කියනවා ඒ කාරණ එක. මොකක්ද ඒ කියන්නේ මේ ප්‍රහේලිකාවක් තනියට අප්පුඩියේ සද්ද මොකද්ද කියලා. තනියට කොච්චර ගැහුවත් අප්පුඩියක් වෙන්නේ නැහැ. එහා පැත්තේ ගිහිල්ලා වදින්න ඕනේ. මේ වදින එක තමයි අපේ කෙලස් කියන්නේ. වදින එක තමයි ප්‍රපංච කියන්නේ. වදින එක තමයි තණ්හාමාන දික්ටි කියන්නේ. මේ පැත්තෙන් ගැහුවට මේ පැත්තෙන් ඒකට අප්පුඩියට ඉතුරු කැලේ වැදුනේ නැත්නම් ගහපේක හුලඟක් විතරයි. ඉතින් අපිට පුළුවන් ද එහෙන් එන පාරට මේ පැත්තෙන් හප්පන්නේ නැතුව මේක තනි යතේ අප්පුඩික හබ්දයක් කරන්නේ. එතකොට ඒ වෙලාවෙම අකාලිකවම එහි පස්සිකයි ඕපනයිකයි පච්චත්තං වේචිතබ්බෝ විඤ්ඤෝහි එන බාධාවට තමන් ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් එතන මේක ලොප් වෙන හැටි, ලක්තනම ලොප් වෙන හැටි, වඳ වෙන හැටි, ලොඳ වෙන හැටි, බොඳ වෙන හැටි දකින්නකොට පේනවා. ධර්මය මේ අවුරුදු 2600ක් ගියයි කියලා වයසට ගිහිල්ලත් නැහැ. ඔක බුදුහාමුදුරුත් එක්ක සවැත්නුවර ජේතවනාරාමේ හිටියත් මේ ටොරන්ටෝ හිටියත් එකමයි. ඒකේ තියෙයිද ගෑනු පිටිම කියලා වෙනසක් අවබෝධ කරගන්නවා. ඒකේ තියෙයිද වෙනසක් මේ බාලයේ පැවිද්දෙක් මහල්ලෙක් තරුණේ උගතේ නුගතේ පොහොසතේ දුප්පතෙක් කියලා වෙනසක්. ධර්මයේ හරියට කාචාල දෙකට කැඩුවා වගේ එතන අල්ලන්න පුළුවන් නම් ඒ දැකපු දේ නැවත නැවත කරන්න පුළුවන් ගතිය තමයි පස්සන අනුපස්සන ඒ දැකපු දේ නැවත නැවත බලන එක තමයි අනුපස්සන කියන්නේ සර්ච් රිසර්ච් කියලා කියන්නේ. මේක දැක්කද? දැකපස්සේ එතනින් සාක්ෂාත් වෙන්නේ මේක නැවත නැවත වෙන්න ඕන. ඊට පස්සේ ආයෙ ඒක කරන්න විනෝදාංශයට වගේ ආ සද්දයක් වරින් මම බලනවා ඒ සද්දය ආවට එක තනිය අතියක් පුඩියක් බවට පත් කරනවා. මම යන්නේ ඒකට මේ පැත්තට පුඩිය පුඩිය දෙන්න. අනිත් භාගෙ වෙන්න. ස්ථිර කරන්න යෝජනා ස්ථිර කරන්න එතකොට එහෙම ලොඳ වෙලා යන්නේ. එතකොට හරියට අපේ කරා විශාල චෝදන හරි ඊතල හරි කරදර එනවා. එකකටවත් වදින්නේ නැතුව තමයි මැදින් ඉදිරියට යනවා. ඒ ඔක්කොම දෙපැත්තෙන් පීරිලා දෙපැත්තට යනවා. ඒක වදින්නේ මගේ තියෙන ප්‍රතික්‍රියාව අනුව තමයි. වෙන විදිහකට කියනවා නම් අර කලින් ගිරත් එකම අපිට පොඩ්ඩක් තව ඉස්සරහට නෝපදාලා ගන්න පුළුවන් මා කරා පැමිණෙන සියලු කරදර වලින් කොයි එකටද ගහන්නේ කියන එක මම තීන්දුව කරලා ඉවරයි ඒ තමයි මගේ චත්ත ලකුණ ඒ තමයි මගේ කියන දුර්ලභම ඒක තමයි මගේ කියන කෙලෙසි ඒක නිසා ඉස්සල්ලාම දැනගන්න ඕනේ මගේ දුර්ලභම තියෙන්නේ කොහෙද කියලා පිටේ වනේ තියෙන මීමා පඳුරස් යන්න බයයි මොකද ඔබ පිටේ හිරෙනවා අනික් වණී නැතිවීමට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා බුදුචාන් වහන්සේ අපිට කතා කරලා කියනවා ඔබ ඒකෙන් දැනගනින් මගේ චරිතේ පිටසක් ඉන්නු තමයි හොඳටම තේරෙන්නේ. මගේ චරිතේ සත්‍යටයි යොදල් වෙන්නේ. මගේ චරිතේ වේදනාවටයි යොදල් වෙන්නේ. මගේ චරිතේ හිතවිල්ලටයි යොදල් වෙන්නේ. ආදි වශයෙන් තමන්ගේ චරිත ලක්ෂණේ තේරුම් ගන්න ඒකට වදින්න අරින්න ඕනේ. වදිනකොට තමයි මොකද්ද තේරුණා. ඊට පස්සේ තමයි යාක ඒකට ලෑස්තිලා යන්න පුළුවන්. දැන් සද්දයකට කරදර වෙන කෙනෙක් නම් සුති සුතමත්තම් භවිෂ්‍යති. හිත වේදනා රූපයකට ඔද්දල් වෙන කෙනෙක් නම් දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති. එහෙම නැත්නම් ගන්ධ රස පහස වේදනා වලට කලබල වෙන කෙනෙක් නම් මේ අනිත් දවසේ ලෑස්තිලා යන්න ඕනේ. මේ ශබ්දාවට මට ගානක් නැහැ. හිතේ යනවන ප්‍රශ්නයක් නැහැ. මට තියෙන්නේ මගේ කුප්ප ගතිය තියෙන්නේ කිපෙන ගතිය තියෙන්නේ වේදනාවලට. ඒ නිසා වේදනාව එන්නකොටම බලන්න. වේදනාවක් එනකොටම බැලුවොත් යම් මට්ටමකට යනකම් මට කිපෙන්නේ නැහැ. වේදනාවේ එක තැනක් තියෙනවා. ඒකට කියනවා මේ අවදි ලක්ෂණය කියලා. ඒ අවදි තත්ත්වයට එනකම් වේදනාව වේදනාවක් නෙවෙයි. නැත්නම් ඒක මට කරදරයක් නෙවෙයි. ඒතර මල පනිනවා කියලා එකක් තියෙනවා. එක ඒ මට පැනපොගම අපි ඒක නම් කරනවා වේදනාව. ඒ වෙලාවෙ ඉඳලා තහපාගෙන දාඩිය දාගෙන ඉතින් නගලන්න පටන් ගන්නවා. හොඳට බලන් හිටියොත් පේනවා මේ වේදනාව කියන සංසිද්ධිය මුල්ම ප්‍රදේශය අපිට අසතියෙන් හිටියොත් අහුවෙන්නේ නැහැ. අප්‍රබවමයි. ඒකට අපි අහුවෙන්නේ හොඳටම මෝරච්ච වේදනාව විතරයි. නමුත් මේ වේදනාව વિશે තමයි මට කරදර කරන්නේ. මම හරි යෝද්දල් මට හිත බොහොම වේදනාවලට මම සංවේදී කියලා. වේදනාව ගැන බලන් හිටියොත් පේනවා වේදනාවල මේ 130 පැන්නට පස්සේ තමයි මට ඕනේ සිද්දෙන්න පටන් ගන්න. ඒ නිසා බිඳුවේ ඉඳලා 30 දක්වා නකින්නකම් ඒ වේදනාව නැගෙන හැටි බලාන ඉඳීමම හෙට 31 දක්වා ඉන්න පුළුවන් උත්සාහයක් වෙනවා. 31 අද බලලිවලා කමන්නේ දැන් මං යන්තම් දන්නවා අද වණ 30 තමයි බලපයින් තැන. දැන් 31යි. 31. අන්නේ පොඩ පොඩ පොඩ පොඩ 33 බැනපු ගමන් පාස් මාක්ස් හම්බ වෙනවා. එකෙන් පාස්. මේ වේදනාව තව ගොඩක් තියෙනවා තමයි දන්නවා මේ නැගල නැගල යන හැටි. අන්න එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තමයි තේරෙන පටන් අර ගන්නවා. මේ කොතනදීද Tamanට මේ වේදනාව දරා කියා ගන්න බැරි තත්වයේ කියන එකත් හරියට සද්ද හිතවිලි මඟහරලා අපි වේදනාවට ඔද්දල් වෙනවා වගේම අපිට වේදනාව ඇවිල්ලා කුත්තු කරන තැන තට්ටු කරන තැනත් හරියටම සුවිශේෂිතයි. භාවිත මනස කියලා කියන්නේ එnde එnde එnde ඒක ටික ටික වැඩි කරන්න පුළුවන් වෙනවා. දැන් අද තියෙන වේදනාව ගැන කතා කරන නිසා මම මේක අද සියලු සියලු තාක්ෂණයන් කියන්නේ. අපි බිඳුවේ කියලා කියන්නේ. කිසිම දෙයක් ඉවසන්නේ නැහැ හැම පහසුකමක් දෙනවා බොත්තමත් පද කරනවා වේදනානාශක තියෙනවා කකුල කරනවා රෝද පුටු තියෙනවා පැරසයිකොලොජි තියෙනවා ඇම්බියුලන්ස් තියෙනවා මේ ඔක්කොම ගෙනල්ලා ඉතින් ඒ කවදාකවත් එයා විඳලා නැහැ ඉතින් ඒක නිසා කවදාකවත් මේ ශරීරයට මට මගේ භාවනා කොච්චර ඉවසීමේ ශක්තියක් තියෙනවද කියන අද නෝන්ජල්කමක් වෙලා. අද දුප්පත් කතියක් බාටපත් වෙලා. අද ඒක හෝනියමක් වෙලා. අද ඒක කර්ම දෝෂයක් වෙලා. එහෙමනම් කොහොමද සිද්ධාර්ථ කුමාරයා වගේ රම්‍යසුරම් මේ සෝ මාලිගා තියෙන කෙනෙක් අතෑරලා ගිහිල්ලා ඇටේරියා ගලේක බුදියාගන්නේ? චිවුරේලාගෙන. එහෙම කවුද කතා කරලා තියෙන්නේ අපිට? මොකද්ද ඔය කුල්ලකින් වහලා පින්න පොල් ගෙඩියක් වගේ ගේ ඇතුලේ තියෙනවට වැඩිය නම් බෑපියෝ කියක් ඔය එළියට. බැලලා පයින් පලයල්ලකෝ. මොකද අපිට වෙලා තියෙන්නේ කියලා කවුද එහෙම කතා කරන්නේ? අපිට හිතෙන්නේ බුදුහාමුදුරු කිසිම කවුත්තක් නැති, පපුවක් නැති, චක්කමක් නැති. ධම්මජීව හමුදොත් ඒ වගේ කියලා කියන්නේ. නෑ. ඕගොල්ලන්ට බැන්නම් දරුවෝ ටික දාන්න එළියට. උන්ට තියෙන හැකියාවල් පේන්නේ උවට මොන දීවෙන් පමණයි. බාලදක්ෂ ව්‍යාපාරේ විතරයි යෝග කරන්නේ වෙන කවුරුත් කරන්නේ නැහැ. ඒ කියන්නේ සෝදානම් ශරීරය. තපයිලිය. එළිය ගිල් බලපන් කුඩාරමක් ගහන කිඳටියක් පත්තු කරන වටේ ඉඳගෙන සින්දුවක් යන ජොලි හිටපන්කෝ. ඊ මේ මනුස්සයාට සර් කියලා මදි. බේඩන් පවල්ට. Sir Baden Powell. උන් ස්ත්‍රී පදනම ස්ත්‍රී නාමයක් දෙන්න ඕනේ. බුදුරජාණන් අවුරුදු 2000 ගානට ඉස්සලා කිව්වේ. ඔය පින්න පොල් ගෙඩියක් වගේ කුල්ලෙන් වහලා ගේ ඇතුලේ තියාන හිටියට ඒ මිනිස්සුන් මැරෙන්නේ පණිවිඩ එනකොට මැරෙන. මොනවාක ලෙඩ වෙන්න ඕනේ නැහැ. කැන්සර් කියලා දැනගත්තොත් ගෙදර ඉන්න මිනිස්සුත් ගෙදර මිනිස්සුන්ට heart attack එනවා. ඒ තරම් උච්ච කලු කැන්සර් තියෙන ඇති තඹයකට ගණන් ගත්තේ නැහැ කවුරක්වත්. ඔය නම් වලන්නේ නැහැ. සයිකියාට්‍රි වල කියනවා ඉස්සර කාලේ සයිකියාට්‍රික් ප්‍රශ්න තිබුණ නැත්තේ once upon a time there were no psychiatrists. කිසිම ප්‍රශ්නයක් නැහැ. සයිකියාට්‍රිස් ආවට පස්සේ තමයි ලෝකෙට සයිකියාට්‍රික් ඩිසීසස් එන්නේ. ඕනේ ලෙඩකට නමක් දැම්මට පස්සේ තමයි බිස්නස් එක පටන් ගන්නේ. ඊට පස්සේ තමයි ලෙඩා නම් කරන්නේ. බුදුජානක කිව්වේ රාග දෝෂ මොහ විතරයි. ලෙඩ ඇති කරන්නේ ඔච්චරයි. භව දුක මේක ජාති ජරා ව්‍යාධි මරණ කියලා සංඛාර රෝග හතරක් හදනවා. ඔය ඊට පල්ලෙහා තිනවට මොන තොইল නැතුවත් මොන බලි නැතුවත් අර හතර හොල්ලන්නවත් බෑ. ඒක තීර්ණාත්මකයි. දෙදෙක් දැකව දවසේ මහල්ලෙක් දැකව දවසේ පැවිද්දෙක් දැකව දවසේ දැනගත්තා මේ පෙන්කෙලින් වැඩක් නැහැ අතහැරපන් කීකේ. අපි ලෙඩු කීරෙනේ දැකලා ඇත්ත. මහලු අය මේක දකිනකොටම ගිය ගිය අතරින් දෙදෙනවා. ඇයි ඉන්න හරියක් ඉන්නේ නැහැ කෙනෙක්? පැවිද්දෝ එකක්වත් අපිට නිමිති වෙන්නේ නැති අය. අපි හිතන්නේ මේ බුදුහාඳුරෝ නිමිත්ත කියලා ගිය ගිය අතරේ. නම් කවියර කියන්නේ මොකද? සසර පෙරණි මිටි දුටුවේ සතර බය නිසා. උන්වහන්සේ එනකොටම සසර බය තිබුණ නිසා මේක නිමිත්තක් වුණා. අපිට නෑ. අපිට තියෙන මේ සංසාරේ මහලුකම නැති කරන්න පුළුවන්. ලෙඩ නැති කරන්න පුළුවන්. මරණ එක පස්තර දාන්න පුළුවන්. ඒ නිසා අපි හොඳට කාලා බිල ජොලි කරලා ඉමු ගිහලා සසර බයට නෙමෙයි මේක දකින්නේ. මේ පොඩි අක්ෂත්‍යයක් තියෙනවා. ඒකයි මේ ලෙඩ ඇවිල්ලා තියෙන ඕක නැති කරන්න පුළුවන්. ඉතින් ඒකට තටමනවා, දඟලනවා මේ මේක පැකට් එකේ තියෙන අනිවාර්ය අංග හතර තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ. විනාශ කරන්න කාටවත් බෑ. ඒක බාර ගැනීම නෝන්ජල් වෙලා. ඒක බාර ගැනීම යටහත් පහත් ගතියක් වෙලා. නම සර්වඥාසී ඉස්සරහටම කියන්නේ කතමාච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අපි ඒ සම්ප්‍රයෝගෝ දුක්ඛෝ වියෝයෝපයෝග දුක්ඛ මේ ලයිස්තුම වැත්ත කරලා අපිටුන භාවනා කරලා ඔතෙන්ට යන්න පුළුවන් මේක. නෑ මේක හරහා යන්න ඕනේ. මේක හා යනකොට මේ පුංචි සබ්දයක් වේදනාවක් හිතවිල්ලක් ඇවිල්ලා එතන එතන පහළ වෙන මේ පුංචි මනාපමනාප මේ අපි මරන්න කවුරුහරි කඩුවක් කරගෙන එනකොට කරන ඒවා නෙවෙයි අන්න ඒක දිහා බලලා ඒකෙදී පිටින් රූපේ ආවට ඒ රූපේ විෂයෙයි මනාපමනාප හිතින් ඉදිරියට යන එක රූපයෙන් එනකොට එහි ඒ ආපු රූපය නොවේවා නොදකින් කියපු ගමන් අපි ඒ රූපේ අලගිය මුලගිය හොයාගෙන ඒ රූපේ නැවත මතු නොවීමට හෝ නැත්නම් රූපේ විශේෂ එයට ප්‍රතික්‍රියා කරන්න හදනවා කියන්නේ සතිය බොහෝම ඈත සතියෙන් පියවර තුනකින් විතර පස්සට ගිහිල්ලා අපි දැනගත්තොත් මේ පුළුවන් මේ මම මෙතෙක් කල් රූප නැතුව සතිය පිටවන යදෙන් රූපයක් ඇවිල්ලා මම කියලා නෙවෙයි මේ රූපේ තියෙද්දී මම තාමත් ඉන්නේ අවිජිමින් බව දැනගන්න බැරි මම තාමත් මට එක්ක වම දකුණ දැනගන්න බැද්ද කියලා බැලුවොත් ඒ රූපය ආපු වෙලාවේ ඒක අභියෝගතා පරීක්ෂණ කරගෙන සතිය පිටන්න පුළුවන් ද කියලා බැලුවොත් ඒ දෘෂ්ටි කෝණයෙන් බලපෑකන පේන අරතරන් උග්‍රව සතිය පිටවන්න බැරි වුණාට සතිය 100% කැඩලා නැහැ. සතිය පිටවන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ විරත් චිත්තෝ වේදේති රූපය පිළිබඳව රාගරත් බවක් නැහැ. එයා ඇවිල්ලා අපිට පොඩි හිරිහැරයක් කරනවා. පොඩි බලපෑමක් කරනවා. අපි බලනවා ඒ පුංචි බලපෑම තියෙද්දි විශාල වශයෙන් මේ ඔසවන යවන තබනව නෙවෙයි. ඇවිචිමින් ඉන්න බව දැක් ගන්න. මම ඉඳගෙන නෙවෙයි කියලා දැනගන්න. අන්නේ බැල්ම බලන්න ගියොත් අර රූපය අපිට යම් විදියක උත්ප්‍රේරකණ කියලා එකක් තියෙනවා. කැටලිටික් ඉෆෙක්ට් කියලා. උත්ප්‍රේරක ශක්තියක් දෙනවා සතිය සති බලයක් කරන්න. මෙතෙක් කල් තිබුණු සාමාන්‍ය ප්‍රමාණයේ සතිය ඒ අභියෝගයට ලෑස්ති කරලා කලබලයකට සූදානම් කරලා හරියට මේ ගිනිනුන හමුදාට සූදානම් කරුවා වගේ එවනත ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට පුහුණු කරනවා වගේ කරදරයක් ආවට පස්සේ වැඩ කරන්න හැටි බලන්න පොඩි කලහක්මක් වෙනවා කලහක්මක් වෙලා තමයි යාර තේරෙන්නේ මේ පැමිණෙන පැමිණෙන්න ඉඩ තියෙන මේ රූප එනකොට ඒක විරත් චිත්තකින් බලලා ඒක Tamanට ආපු අභියෝගයක් වශයෙන් කටයුතු කරන පටන් අරගත්තොත් එයාට පේනවා මේ වර්ණයේ සහ සතහන උග්‍ර මට්ටමට යන ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පුංචි මට්ටමේදී මම සැලෙනවා. නමුත් මේක අභියෝගයක් කරගත්තට පස්සේ ඒක උග්‍ර මට්ටමට යනකම් මගේ අවදි ලක්ෂයට එන්නේ නැහැ. මලපණින්නේ නැහැ. යන්න පුළුවන්. මිච්ඡරමයි භාවනා දිනවල නැද්ද කියලා දැනගන්න තියෙන උපමානයි. එහෙම නැතුව මේ ඔළුවටයි කකුල් දෙකටයි වයර් දෙකක් ගහලා මීටරකින් බලන්න තියෙනවද කියලා. තියෙනවනම් හැම කෙනෙක්ම අහනවා මයින් ගියාට පස්සේ සමහත් ඒ රටේවත් තිබුණ නැද්ද සෝවාන්ද කියලා පොඩ්ඩක් බලන්න කුත්තුවක්. මම කියන බලනවා හැම හાર્ඩ්වෙයාර් එකටම යනවා කුත්තුව හම්බුනේ නැහැ තාම කියලා. අර හාල් වලට කුත්තුව ගහලා බලන්නේ හාල් පෙගිලද නැද්ද කියලා. ඔක්කොටම ඕනේ මේ මට මේක වෙලා තියෙනවද කියලා නැද්ද කියලා දැනගන්න. මේ තමයි මේ එන කරදරවලට ඉවසන ශක්තිය වැඩි වෙලා දුන්නේ. ඒකෙන් මෝඩයන්ක වැඩිම නැති බැරියයක වැඩ. ඒ ඒ ඒක නෙමෙයි අපිට ඕනේ. අපිට ඕනේ මම මෙච්චර භාවනා කරා මම දැන් මෙතෙන්ට ඇවිල්ලාද කියලා. එයා හිතන්නේ ඒකමනින්නේ අනුන් කියලා. කද්දාවත් විඥානයේ තියෙන වතුර දිහා බලලා අඹ ගෙඩියක් දිහා බලලා ඒ වතුර දිහා බලලා ගැඹුරුද නැද්ද කියලා මනින්න යන්න එපා. මනින්න බෑ. සමහර වතුර බොහොම තුනියට වෙන හැබැයි ගැඹුරු. සමහර වතුර ගැඹුරක් පිරක් තුනි. සමහර අඹගෙඩි උප්පත්තිම කහපාට හැබැයි අමුයි. සමහර අඹගෙඩි කියනවා ඉදිනකොට කහපාට වෙනවා අමුයෙන් කියනකොට කොළ පාටයි. ඒ නිසා අඹේ දිහා බලලා හරි වතුර දිහා බලලා හරි මනින්න යන්න එපා. කරලම බලන්න අපි කැමති නෑ අපි හිතනවා මට හිතෙන්නේ මේ පුද්ගලික මතයක්. ඒ වගේ වේදනාවක් සබ්දයක් ආවොහම ඒ සබ්දේ අභියෝගයට අරගෙන මට සතිය තියනවාද කියලා පවත්තන්න බලන බලන ගතිය මොඩේ හිතන්නේ නෝන්ජල්කමක් කියලා. අම සද්දෙට උත්තරයක් දීලා ඉන්න ඕනේ. කියලා යා සද්දෙත් එක්ක සද්දේ විශේෂයි මේ තොරන් ගහන්න ගිය ගමන් එයා දන්නේ ඒ වෙනකොට සතිය නැත්තම් තමන්ගේ අර ക്ഷേම භූමිය කොච්චර ඈත් වෙලාද කියලා. අන්න ඒක දැනගත්තම තමයි තේරෙයි. මේ ඇතුලෙන් පිටතට යන එක තමයි පිටින් ඇතුලට එන සද්දෙට වැඩිය ඇතු පිට ඇතුලෙන් සද්දෙට ඇති වෙන මේ द्वේෂය විතරමයි කෙලෙසක් ඇති කරන්නේ. සද්දෙන් කෙලෙසක් එන්නේ මෝඩයට එනවා මොකද මෝඩය ඇතුලෙන් පිටට එක දන්නේ නැහැ පිටින් ඇතුලට අනික දන්නේ නැහැ. හරියට ආස්වාද ප්‍රසාද දෙක වෙන් කරගන්න බැරි කෙනා වගේ. හුලඟ ඇතුලට එනකොට ආස්වාදය කියනවනම් පිටුරන ප්‍රසවාසය කියනවනම් කායින් හරි ඇහුවොත් Tamanට හුස්ම ගන්නකොට ආස්වාද ප්‍රසවාසය වෙන් කරගන්න පුළුවන්ද කියලා? එම් බෑ. අමාරුකට බෑ. අන්න ඒ වගේ තමයි රූපේ එන්නේ පිටින් එන රූපෙට ද්වේෂය හෝ මනාපය ඇති වෙන්නේ ඇතුලින් අන්නේ දෙක පිටින් ඇතුලට එන එක සහ ඇතුලෙන් පිටතට යන එක පිළිබඳව වෙන්කර හඳුර ගන්න බැහැ නේද ඒකට නම් පරිච්ඡේද ඥානයක් නෑ පරිච්ඡේද ඥානයක් නෑ ඒකට හේතුව ඒ රූපයක් සද්දයක් ගන්ධ රස පහසක් හිතවිල්ලක් එනකොට ප්‍රතික්‍රියා කරනකොට පිටින් ඇතුලට එන එක ඇතුලෙන් පිටින් එක අල්ලන්න අමාරුයි නමුත් හුස්ම ඇතුළට එනකොට පිට වෙනකොට අල්ලපු එකනට ඒක තමයි පූර්වාදර්ශය. ඒකෙන් අල්ලගත්තට පස්සේ මේ රූප ධර්මයක ඇතුළ වෙනකොට මෙහෙමයි පිට වෙනකොට මෙහෙමයි කියලා බලන කෙනාට නාම ධර්මයකත් ඒ සංසිද්ධියමයි. රූපෙන් අල්ලගන්න ක්‍රමෙමයි. එනිසා මේ රූපය භාවනා කරලා ඒකේ නිවන නැහැ. දැන් ශිල්පීය ඥානයක් ලැබෙනවා. කුසලතාවයක් ලැබෙනවා. අන්නේ කුසලතාවය අපි නාම ධර්මයට ඉදුවට පස්සේ අර රූපයක භාවනා කරලා ලබනවට වැඩිය බොහොම උත්කෘෂ්ඨ විශේෂකතා උත්කෘෂ්ඨ විදියේ ප්‍රීචක්ෂුකයක් පහළ වෙනවා දැන් මේ උපදින්න ඉඳ තියෙන කෙලස් නොයිපද වීම සඳහා අර සතිය සති බලයක් බවට පන්නරේ තියාගන්න එහෙම නැත්නම් මේ මූලික ප්‍රමාණයේ තියෙන සතිය නිකන් හරියට පීයක් හදාගත්තා වගේ නම් පීය හොඳට මුවාද තියන්නේ නැතුව පන්නරේ තිබ්බේ නැත්තම් ඒක මේ බොහොම ඉක්මනට මොට වෙනවා ඒකට අමු යකඩ පිහ කියලා කියනවා. පිය හදලි වල පන්නර තිබ්බට පස්සේ තමයි ඒකට කැපුවට පස්සේ කඩතොළු වෙන්නේ නැතුව තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මූලික සතිය අපි කියන මේ සති මාත්‍රේ කියන එකේ පන්නරේ නෑ. ඒකේ අන්තම් දන්නවා මේ ආශ්වාස ප්‍රශ්වාසය විතරක් වෙන් කළ දැනගතයි. වම දකුණ විතරක් වෙන් කළ තියන්න පුළුවන්. හිතකට තීතකරගෙන ඉන්න කියලා තරම් වෙන් කරගෙන ඉන්න පුළුවන්. ඒකෙන් තමයි අපි මේ හඳුන්වා දෙන්නේ මාතෘකාව. හඳුන්වා දීලා බලනවා සද්දයක් එනකොට, වේදනාවක් එනකොට, හිතවිල්ලක් එනකොට, ඒ ඒ දේට කටයුතු කරනකොටත් පිටින් ඇතුළට එන දේ මේකයි. ඇතුළෙන් පිටත යන්නේ මේකේ කියලා බැලුවොත්, අන්නේ දෙකේ වෙනස බැලුවොත් ඇතුළෙන් පිටතට යන සියල්ලම කෙලෙස්. ඒ කෙලෙස් වලත් සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඇතුලෙන් පිටතට යන දේ සචේතනිකව නම් වෙන්නේ සියල්ල කර්ම බාටපත් වෙනවා. ස්වභාවයෙන් පිටතට යන ගතියක් තියෙනවා. ඒවට කියනවා අසම්පජාන කාය සංඛාර, අසම්පජාන වචී සංඛාර, අසම්පජාන චිත්ත සංඛාර කියලා જાතියක් තියෙනවා ඇබ්බැහියට. දකින්නකොටම නිකන් අර දැක්කොත් පద్මාවතී වගේ පద్මාවතී දැක්කොත් ප්‍රේමන කර බෑ. ඒ ඉති ඇහැටි. නැත්නම් මරන් මලී දැකපු ගමන් මල් වාරන් කියවෙනවා. ඒක ඉබේම එනවා. ඒක අල්ලන්න වෙන්නේ පස්සේ. ඉස්සෙල්ලා බලන්න ඕනේ සචේතනිකව ඒ Tamanට එන දේ ඉන්නේ ඒක නතර කරන එක. එහෙම නැත්නම් ඒ සචේතනිකව එන දේ විවේචනාත්මකව බලන එක උගෝදින විශේෂයෙන් මාන්නකාරය හිතන්නේ නෝන්ජල්කමක් කියලා. එයා හිතන්නේ ඒක මම මම මයිලඟ නතර වේවිලා කියනවා ඒක අනිත් එක්ක නතර කනට දෙයක් ගහලා තමයි ඒක නතර කරන්න ඕනේ. එයා කීකරු කළ තමයි නතර කරන්න ඕනේ කියන්නේ. ඒ ඒ පාඩම ওই සතිපාසලේ ආයත අපි පුළුවන් තරම් උගන්වනවා. කවුරු ඇවිල්ලා කරදරයක් කරපුවාන් අඬු ටික ඇතුලට යන බලාගෙන ඉන්න. අඬු පුප්පන්න යන්න එපයි කිය. මේ ඇමරිකාවෙත් කරලා තියෙනවා. අවුරුදු 4 ළමයෙකුට සමාවෙන්න හතරේ පන්ති ළමයෙකුට කියලා දෙනවලු කවුරු හරි කෙනෙස්තුව කොනිසවුවත් විකාර කෙරුවොත් තමන්ගේ හිත කිපෙනවාද කියලා බලන්න. හිත කිපුණොත් පරාදයි යාදිනවා. හිත කෙපෙන්නේ නැතුව ආරක්ෂා කළොත් එයා පරාජය තමයි දිනුනේ. මේ පාඩම අවුරුදු දෙකක් කරනකොට ඒ ළමයි අල්ලනවා. කවුරු හරි තමන්ට කොනහනවා. තමන්ට කවුරු හරි මොන හරි ඉජ්ජන වැඩක් කරනවා. එන්නකොටම තමන්ගේ හිත දිහා බලලා කිපුණොත් පරාදයි. ඒක මේ ඔය අනුබන්දනායක මහත්තයා සභාවේ මේ කතානායක උනාට පස්සේ කිව්වා. මම ගොඩක් කල් පාර්ලිමේන්තුවේ ඉඳගෙන තියෙනවා. කතානායක වුණාට පස්සේ තමයි මට තේරුණේ මේ පැත්තේ ඉන්න එක්කනට මේ පැත්තෙන් කතාව පටන් ගන්නකොට මෙහි ඉන්න එක්කනට හදයි. මොකද ඉන්දියාවේ පරාදයි. දක්ෂ පාර්ලිමේන්තුව එකනා කරන්නේ කියන කියන කාරණා ලියා ගන්නවා. කතා ඉවරනාට පස්සේ කතානායකට කතා කරනවා. මේ කතාවේ මට අදාළ දෙයක් තියෙනවා මට උත්තර දෙන්න පුළුවන්. ඒක කතානායක කියනවා නේ ඔයාට අදාළ නැත්නම් නිකන් නැත්නම් අදාළ. ඒ කියන ඔබතුමා මෙහෙම කිව්වා මේකට උත්තර මේකයි. ඔතන මෙහෙම කව මට උත්තරේ මේකයි කියලා කියනකොට අර පැත්තට උත්තරේ ලැබෙනවා. මේ ඉන්නකොට මෙතන කේන්ති කියනවා. එයා අර යත්පක්ෂයට කරන්න ඕනේ එච්චර තමයි. කේන්ති කියාට පස්සේ මේ මනුස්සයා ඉතින් ආතපත නැහැනේ. ඉතින් මම ගොඩක් කල් පාර්ලිමේන්තුවේ හිටියා මට මේක තේරුන්නේ නැහැ. දැන් කතානායක බෙන්ච් එකේ ඉන්නකොට තමයි මට තේරෙන්නේ. කේන්ති ගියොත් පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ දේශපාලනච්චෙක් වෙන්නේ නැහැ. ඒ නිසා කේන්ති යන්න හැටි දැකලා කේන්ති නොගිය කෙනෙක් වගේ hina වෙලා බෝ මං දෙන්නම් උත්තරේ පොඩ්ඩක් ඉන්නකො කතා නාගතුමනි මට මෙහෙම කියනවා කියලා දෙනකොට ඇත්තටම දාන්න. ඉතින් අපිත් මේ කුප්ප ගතියද වඩන්නේ. එහෙනම් ප්‍රශ්නය කාට පස්සේ ඒක විමසලා බලලා ඒ මනුස්සයාට මාව කුප්පන්න නම් ඒ මනුස්සයාගේ අද රිමෝට් කන්ට්‍රෝල් එක තියෙන්නේ මම ළඟ මම යාට අද කරනවනේ මට තද වෙනවා. ඉතින් ඒ තරමටම කුප්පද? කවුරු හරි කහිනකොට මට තද වෙන්න තරම් වැස්සක් එනකොට මට තද වෙන්න තරම්. මැස්සෙක් එනකොට තද වෙන්න තරම්. මේක දිනු කරගන්න බැරි වුණොත් අපි මැස්සෙක් වෙන එක තමයි වෙන්නේ ඊගාවත්නේ. ඉදිරියට යන්න හම්බෙන්නේ නැහැ. දැන් අපි මේ සිල්ලයක් කරන් තියෙන. දැන් අපි මේ සත්‍ය පුරුදු කරලා තියෙන. දැන් අපි මේ අත්සන්ට බහැලා තියෙන්නේ. මේ හතුරගෙන් බලන් දැලීමක් හම්බ වෙන උග්ඝාන එක තමයි කරන්නේ. අපි ඒකට ලෑස්තිලා යනවනම් දවසින් දවස දවසින් දවස කවුරුත් උත්සාහ කරන්නේ කුප්පන්න තමයි. මට තියෙන්නේ කිපෙන්නේ නැතුව ඉන්න එකයි. එහෙම නැත්නම් එයා බොත්තම් මිරිකුවාට මට තද වෙන්නේ නැත්තම්. කවුරු මොන જાතිය වෙලා කිව්වත් ඔයගේ ප්‍රශ්නයක් නැහැ. වාට ඕනම දෙයක් මට කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඕනම කෙනෙකුට තව කෙනෙකුට ඕනම දෙයක් කියීමේ අයිතිවාසිකම තමයි මට මට පුළුවන් කින්නක පිළිගන්න. මම මොකද මම භාවනා කරන කෙනෙක්. ඒ නිසා මම හිතන ඔළුව උස්සන්න බැරි ප්‍රශ්නයක්. අන්තිමටම එළමිට එනවා. මම නම් කොහොමද කරන්නේ මම කියන මේ බරපතල ප්‍රශ්නයක් આવත් අඩු ගන්න දවස් දෙකක්වත් ප්‍රශ්නෙත් එක්ක බුදියන්න ඕන. තුන්වෙනි දවසේ උත්තරේ උදේට එන උත්තරේ මම දෙන්නම්. දවස් තුන ප්‍රොසෙස් වෙන්න ඕනේ. ඊට පස්සේ උත්තරේ. ඉතින් මම දැම්ම උත්තර දෙන්න ඕනේ කිව්වොත් මේ ඔබ මට මම මේ විනිශ්චයකාරී බාඩපත් කරන්න ඔබට කිසිම බලයක් නැහැ. කණේ කන පලා ගන්න නැතුව බලයක්. ප්‍රශ්නේ කියපන් බලයක්. ඒ විලා විනිශ්චය කරන්න මොකද්ද මට තියෙන සුවිශේෂී බලය? ඔබට කොහෙද තියෙන අයිතිවාසිකම මට ඒක පටවන්න. ඔක මම ඔබට කියලා පැවිදි නෑ. මම පැවිදිලේ මම මොකද කියලා බලා ගන්න. උඹලා මේ ඔළුවට බය ප්‍රශ්න දැම්මට මට වැයුව කරනවා දවස් දෙකක් පුදියන්න. ඉතින් දවස් දෙක යනකොට අර මනුස්සයම ඇවිල්ලා කියනවා වෙන වෙන කතාවට ආවෝ කියන එදා ප්‍රශ්න අනේ ඒක ඉවරයි. ඒක දන්නෙත් නෑ මොන වුණත් දන්නේ. ඔය ඔය කලබල ප්‍රශ්න එක වරුවයි. එතකොට ප්‍රශ්න ගිහිල්ලා අපි එදා වලිග උඩ තියන් නටන්න පටන් අරගත්තා නම් නාටකෝ තොইলකුත් නැහැ, බෙරේ බලුකුත් නැහැ, රික්ෂත් නැහැ. ඉතින් ඒක එහෙමනම් මේ පුංචි දෙකට එනකොට මේ මානුකපුත්තු සාංශිත වගේ ඔබ එයින් වෙන්න එපා. ඒක ඔබ එහි වෙන්නේ. හරි ඥානන්ද සාන්තම ඉස්ලාම ඔබ ඔය කියන ක්‍රමයට විස්තර කෙරේ සතෝතුම් බාහියන තත්ත තතෝතුම් බාහින තේන ඒ ශබ්දය ඉද්දෙන දෙයක් උනේ නැත්තම් ඒ සද්දේ Taman කුප්පට දෙයක් උනේ නැත්තම් ඒ සද්දේ මම නැති කරන්න ඕනේ, චෝදනා කරන්න ඕනේ, අර්ග කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා සද්දේ විශේෂයි අපි අතිරේක පාර්ලිමේ පරිපූර්ණක ඇස්තිමේසු දාන්න යන්නේ නැහැ. ඒක ඉවරයි. ඒක ගියා. ඒක නිසා ඥානන්ද සාන්තේ කියනවා සමහර වෙලාවට එනවලු මේ දැකපු රූපයක් නැවත නැවත මතුවෙමින් කොනහන වෙලාවක්. එහෙම නැත්නම් අහපු ශබ්දයක් නැවත නැවත මතුවෙමින් කන පීරෙන වෙලාව. එහෙම නැත්නම් දැනිච්ච දෙයක් කිම වෙහසයි. නැත්නම් හිතිච්ච දෙය ඒතර කියනලු ඇසේ රූප නොරැඳේ, කනේ ශබ්ද නොරැඳේ, කයේ වේදනා නොරැඳේ, හිතේ හිතිවිලි නොරැඳේ, ඇසේ රූප නොරැඳේ, කනේ රූප නොරැඳේ. මොකද මේ කනේ උපයට කිසිම රූපයක් යන්නේ නැහැ. ඒක ඊගාට එන රූපෙට 100 100ක් ප්ලාස්ටික්. ඒක තියෙන්නේ ඊට යටපත්ුවේ අපේ පෞරුෂත්වයේ තුර නැත්නම් අපේ රුචියට අනුව තමයි ඒක තියෙන්නේ. ඒ තරමටම අපි ඒ මේ සාමාන්‍ය තරහක් නෙමෙයි පටිඝයක් තියෙන්න ඕනේ. බද්ධ වෛරයක් තියෙන්න ඕනේ. ඒ සිද්ධිය පැල කරගෙන ඒකෙ ගිදි අතුපතර විහිදලා යන මට්ටමට යනවා. ඒ නිසා ඒ වගේ දෙයක් ආවම ඒක තමයි චර්ච ලක්ෂණයක් වශයෙන් අරගෙන හොඳට සලකලා බලුවොත් ඒ කෙනා සතිය චිත්ත ප්‍රවෘත්තිය නූපන් කෙලෙස් නොයිපද වීමට නෙවෙයි Taman ඇතුලේ දැනටම සංසාරගතව තියෙන පුරුදු තියෙනවා. හැබැයි සංස්කාර පුරුදු අන්නේ ඌ අල්ල ගන්න පුළුවන්. ඇයි මම මේ ඔක්කොම දේවල් තියෙන්නේ මේ එකකට විතරක් මම ඉඳින්නේ අයිය. ඒව සංසාරගත දේවල්. ඒක නිසා නූපන් අකුසල් නෙවෙයි දැනටම චිත්ත ප්‍රවෘත්තියේ උපන් අකුසල් බීජ තැන්පත් වෙලා තියෙනවා. ඒක මොනම ස්කෑනින් යන්ත්‍රයකටවත් අහු වෙන්නේ නැහැ. ෆන්ක්ෂනල් MRI හෝ CAT ස්කෑන් මොකටවත් අහු වෙන්නේ නැහැ. Taman දැනගන්න ඕනේ ඇවිල්ලා ඉද්දෙන හැටි කියනවනම් Tamanගේ හිත ඉද්දෙන හැටි, රිද්දෙන හැටි, කිප්පෙන හැටි, අන්නේ කිපෙන ස්වරූපේ බලනකොට ඒකේ ආරයක් තියෙනවා. ඒක තමයි බුදුජානනාචිත ඔය ආසියන්ස ඥානීය කියලා කෙනෙක් දිහා බලලා කියත ඇති. දැන් මෙයාට කිපිලා මෙයා ඉන්නේ. බුදුජානනාචිත පස්සේ කාටවත් නැහැ. හැබැයි Tamanට ඇති කරගන්න. Tamanට ඇති කරගන්න පුළුවන් මම වැඩියෙම ඉද්දෙන්නේ මට මේකේ. කිපෙන්නේ මේකේ. ඒ නිසා මේ මිනිස්සයා ඒ අදහසින් මේ කතා කරන්නේ. හැබැයි මට කිපෙනවා. ඒ මොකද අර කර්මජ ශක්ති නිසා, උපනිෂේ සම්පත්‍ය නිසා, සම්පත්‍ය නැණ විපත්‍ති. ඇබ්බැහි නිසා, පුරුදු නිසා මේ ටිකත් එක්ක මැරුණොත් අනිවාර්යයෙන්ම ගිහිලා ඒකට ගැලපෙන ගැරන්ඩියක බඩේ හරි බැල්ලියක බඩේ හරි උපදිනවා. දැන් මේක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් නම් දැනගෙන මට මගේ මේ බොත්තම තද කරපුවාම මෙන්න මෙතනයි මේ පිදින තැන මෙන්න මෙතනයි මට ඉද්දෙන තැන කියලා දැනගන්න පුළුවන් නම් ඒක පෙන්වන්න උදව් කරන්නේ අනිවාර්යයෙන්ම අපේ වචනින් කරන හතුරේ ඌට වදින්න වටිනවා අපේ හිතවට කවදාකවත් ඒක පෙන්ලා දෙන්නේ නැහැ හිතවත කරන්නේ අපිට වේදනාවක් නොඑන්නනේ කටයුතු කරන්නේ උගෙන් කවදාකවත් වැඩි වෙන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ දේවදත්ත නොහිටින්ද කද්දාකත් එළියට එන්නේ. එනිසා බුදුජානනාංශ කියලා කියනවා දේවදත්තත් කවදා හරි යක්ටිස්සර කියලා පසේ බුදුජානනාංශ නමක් වෙනවා කියලා. බුදු පිනක් නේ කරගත්තේ මේ ආත්මේ. මේ කාට හරි පුළුවන් ද බුදුහාමුදුරන ගලප් පෙරලන්නේ? ප්‍රාර්ථනා කරලා බලන්න පුළුවන් ද කියලා කරන්න බෑ. බුදුහාමුදුර විරුද්ධ දුනු ආයෝදවන්නේ. ඒ දුනවා යනකොට ඌ වෙන කට්ටියක් දාලා මරනවා. ඒ කට්ටිය තව කෙනෙක් දාලා මරනවා. කිස් දෙන්නේ දාලා මරපු එවාගේ අලගිය මුලගිය නැති වෙන්න රැකට් එක ගහලා තිබ්බේ. පුළුවන් ද ඇතෙක් මෙහෙවන්න? කෑහෙන පාරමිතා පුරන්න එපා. බුදු කෙනෙකුට ගලක් පෙරලන්න. සෙල්ලම් නෙවෙයි. ඒ තරම්ම ශාප. ඒ තරම්ම ධානා මාර්ගඵල ලැබලා සමාවෙන්න ධානා ලැබලා පුදුමාකාර අභිඥා ශක්තිය සහිතව ඉඳලා තියෙනවා. හැබැයි පාවිච්චි කළේ වැරදි පැත්තට. විපස්සනා නැහැ. එනිසා કોઈ ධ්‍යාන ලැබුවත්, કોઈ අරූප ධ්‍යාන ලැබුවත් දේවදත්ත වෙන්න පුළුවන්. බුදු වෙන්න නම් බෑ. මොකද මේ මේ ලැබෙන දක්ෂතාව වැරදියට පාවිච්චි කරනවා කියන එක වඳුරට දැලිපිය වුණා වගේ ඕන තරම් වෙන්න පුළුවන්. මෙතන බලන්න මෙතන කරන්නේ කාගවත් පරිදි හදනනේ තමන්ගේම දැනට නෝපන්න අකුසල් ලිපද වීමේ ශක්තිය අපි මූලික පාඩම් වශයෙන් අරගෙන කටයුත්තක් කරනකොට තමන් වැඩියෙන් කිපෙන තමන් වැඩියෙන් ඔද්දල් වෙන දැනටම චිත්තසංතානයේ තියෙන මේ අබ්බැහි පිළිබඳ මේ අවබෝධය නැතුව තුන්වෙනි ඊට ශක්තියට යන්නේ නෝපන් කුසල් ඉපදවීමේ ශක්තියක් එන්නේ මේ පළවෙනි දෙවෙනි දෙක තියෙනම අකුසල් සම්බන්ධව. නූපන්න අකුසල් නොයිපද වීම, උපන්න අකුසල් වැඩි නොවේ වැඩි දියුණු නොකිරීම. ඊට පස්සේ තමයි නූපන් කුසල් ඉපද වීම තියෙන්නේ. ඉතින් අපි මේ දෙකම පැත්තක තියලා කුසල් කරන්න හදනවා කියලා කියන්නේ කරත් ඉස්සරහට දාන ගුණා පතර දානවා. ඒ නිසා ඒ කුසල් කිරීම පිළිබඳව බණ්‍ය කට්ටිය කියනවා පිංකම් කරන්න කියලා ගොංකම් කරනවා. බලයින මනුස්සයර පේන මේ මාස මේ තමන් ගැන අවබෝධ කරනවා වෙනුවට නැත්නම් මේ වාහනේ එන්ජින් එක හදනා වෙනුවට පිට තීන්ත ගන්න පුළුවන් තමයි. ඒකල විකුණන්න ආගෙන. නමුත් එන මනුස්සය හැම වෙලාවෙම තීන්තටම රැවටෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඉන්න මේ නූපන්න කුසල් නොයිපද වීම වගේම තමන්ගේ චරිත ලක්ෂණය. එහෙම නැත්නම් සංස්කාර ගතිය එතන කර්ම ශක්තිය ඇබ්බැහි පුරුදු මෙන්න මේ ටික එළියට එන්නේ විශාල සුද්ධියක් ආවට පස්සේ තමයි. නැත්නම් අල්ලන්න බෑ. ඒ නිසා අපි වීතිකම කෙලස් නතර කරලා, පරිවෘත්තහන කෙලස් නතර කරලා, එනේන අකුසලයකට මූණ දීලා මීර බලනකොට ණයපෙනේ පුඹනවා. එතකොට පේනවා ඇතුලේ ස්වභාවයෙන්ම තමයි ඉද්දෙන ලක්ෂණ වගේක් තියෙනවා. කිපෙන ලක්ෂණ වගේක් තියෙනවා. අපි හිතන මේ ඔක්කොටම මේක නරකයි කියලා නෑ. ඒ මම කිපෙන ලක්ෂණ මයි ළඟ ඉන්න කෙනාට කිපෙන හේතුවක් වෙන්නේ නෑ. සාමූහික භාවනාවක ඉන්නකොට පොදු කමඨාන් සුද්ධ කිරීමේදී ඒක තමයි අපිට ලැබෙන්නේ. තේරෙන පටන් ගන්නවා මේ මයි ළඟ ඉන්න එකනා හොඳට මේකෙන් රිදයක්. මට රිදුන්නේ මට රිදෙන එක ඒ මනුස්සයාට රිදිලා නැහැ. අපි දෙන්නම එක තැන ඉඳලා ගියේ. ඒකෙන් තේරෙනවා අපි මොනවද අහුලගන්නේ කියලා මේ තියෙන දේවල් වලින් තමන් අහුලගන්න දේ ඒ දේ අනුව ඉදිරිය සකස් කෙරුවේ නැත්තම් එහෙම නැත්තම් මේකට කියන්නේ ඒ දේ අනුව සම්මා ආජීවය සකස් කරේ නැත්තම් ඒ දේ අනුව සම්මා වාචා සකස් කරගත්තේ නැත්තම් එහිදී එන සම්මා කම්මන්ත සකස් කෙරුවේ නැත්නම් හෝදෝ තමයි දැම විචාරය. Taman tamange කෙලෙස් එන පාර දැනගන්න ඕනේ. ඇතුළත තියෙන ඇබ්බැහි පුරුදු දැනගන්න ඕනේ. අන්න ඒකට ඒකට විදිහට වාචා කම්මන්ත ආජීව සකස් කරන්න පුළුවන්නේ පරිණාමයේ ඉහළම මට්ටමට ආපු සත්‍ය මනුෂයාට විතරයි. වෙන කිසිම සතෙකුට Tamange සද්ද වෙනස් කරන්න බෑ. එයාගේ කර්මාන්ත වෙනස් කරන්නත් බෑ. ආජීවය වෙනස් කරන්නත් බෑ. බල්ලට කොච්චර වුණත් තපස් රකින්න බෑ. මීයක් දකින්නකොට ඇදේ වෙලා ඉවරයි. ඒ නිසා මේ වගේ තැනකට ආවට පස්සේ මේ මනුස්සයා නැවත සලකා බලලා තමන්ගේ වාචා කම්මන්ත ආජීව සකස් කරගන්න නැත්නම් ඉතින් ඒකෙන් අර සාක්ෂාත්කරණය එහෙම නැත්නම් ප්‍රයෝජන ගැනීම සිද්ධ වෙන්නේ නැත්නම් ඉතින් ටිකටම තමන් අර පුරුදු ඇබ්බැහිම ගත කරනවා භාවනා ඉච්ඡර ගුණ ප්‍රයෝජනක් ලැබෙන්නේ. ලබා ගන්න පුළුවන් පසුබිම තියෙනවා. පසුබිම වැඩ ගන්නෑ. අද ගිහි ලෝකේ තියෙන උතන ප්‍රශ්නේ. භාවනා නොකරන කියන කාටවත් දොස් කියන්න බෑ. හැහෙන පිටසක් භාවනා කරනවා. නමුත් මේ භාවනා කළ ලැබෙන වැටහෙන කරුණු තමයි මේ මූලික සත්‍යතා පරීක්ෂණේ ලැබිච්ච තොරතුරු සැලසුම් කිරීමක් අතිනම් අන්තිම දුර්වලයි. කිසි කෙනෙක් ළමදි නෑ ඒගොල්ලෝ කරන්න හදන්නේ පරිසර ලෝකේ සකස් කරන්න හදනවා මට ඕන විදියට. එහෙම නැත්නම් මේක අනුව හැඩ ගැහෙන පිළිස බැලුවොත් ඒ කටට ඉච්චරම භාවනා කර කර ඉන්න ඕන කවන්නේ හැඩ ගැහෙනවා නම් ඒ අනුව බේනවා මේ කුණු ඉඳල්ලා හොදන්න ඕනේ කුණු නොයන තැනකට සකස් කරගෙන යන්න පුළුවන් නිසා හොඳට කල්පනා කරන්න යම් වෙලාවක භාවනා ප්‍රතිඵලයක් ආවන අපි තේරෙනවා නම් මෙන්න මේකයි වෙන්නේ කියලා ඒ අනුව ඒ Tamanට වැටහෙන දේ අනුව නැත්නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප අනුව සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ ඥාණයට සාපේක්ෂව සීලය සකස් කිරීම. සීල අදි සීලයක් වඩපත් කිරීමයි. කෙරේ නැත්නම් අප මේ රකින්න සීලේ හුදු සීලබ්බත පරාමාශයක් විතරයි. අපිට ලැබෙන ඥාණේ වැඩක් වෙන්නේ නැහැ. තව කවුරු ඉලක්ක කරලා දෙන්නෙත් නැහැ. ඒක හොඳට ප්‍රතිපද කරගන්න ඕනේ. භාවනා කරන කෙනා විතර ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඒත් භාවනා සාර්ථක වෙනට කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා එතනදී Taman ඒ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න නැත්නම් ක්ෂණේක්ම වෙනවා. අහෝ ක්ෂණේම ඉක්මවා නොයාවා කනෝ වේමා උපච්චකා කියලා බුදුසසුනන්සි කියලා කියනවා. මේ ලැබිච්ච ක්ෂණය අත නෑර පාවිච්චි කරන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශීල දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි විනාඩි ස්වල්පයක් අරගනිමු. එක්තාවතා ചാති ගාථා සජ්ජහනා කිරීමේ උපයත පෑ ගන්නවද මේ කුසලේ ලෝකවාසී සියලු සත්‍යයන් සමග හදා බෙදා ගැනීම සඳහා එත්තාවතා චනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සාචනම්මි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ඉත්තාවතාචනම්මි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන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 සුවපත් වෙත්වා සුවපත් වෙත්වා